ඉමිනා පේතම් පරියායේන වේදිතබ්බං යත වේදනා පච්චයා තණ්හාති තී ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මහා නිදාන සූත්‍රය ඉදිරියෙන් තියාගෙන එහෙම නැත්නම් මේ දේශනා මාලාවේ ප්‍රධාන මාතෘකාව වශයෙන් මහා නිදාන සූත්‍රය තියාගෙන අපි දවසින් දවස එයි දැක්වෙන එක එක පුරුකක් ශක්ති ප්‍රමාණයෙන් විස්තර කරගෙන මූල ධර්මානුකූලවත් ඒ වගේම අධ්‍යක්ෂම අනුවත් අපි අපේ ජීවිතේ කිට්ටු කරගන්න උත්සාහ කරන වැඩ පිටිවලක් උත්සාහයක් මෙතන තියෙන්නේ. ඒ අනුව අපි මේ ජරා මරණ කියන කාටත් ප්‍රසිද්ධ වේදනාවේ අධිමාත්‍ර වේදනාවේ ඉඳලා ඊළඟට ගමන් කරනකොට අපි ඊයේ යම් ප්‍රයත්නයක් දරුවා උපාදාන වේදනා තණ්හා පච්චා උපාදානං කියන අංග දෙක සකච්ඡා කරන්ට ඒ අනුව උපාදානේ නම් දැඩි අල්ලබදා ගැනීමට හේතු වෙන්නේ තණ්හාව නම් වූ ඒ යම් යම් දේවල් වෙත එළඹ අන්තිවල් ප්‍රතික්ෂේප කිරීම ආදී කටයුතු ඊට පස්සේ පුරුකෙදී එවැනි තණ්හාවකට හේතු ප්‍රත්‍ය වෙන වේදනාව ගෙනහැර දැක්වීමට සර්වචන් වහන්සේ වේදනා පච්චා තණ්හා කියන මේ පාඩේ ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ මේ තණ්හාව කියන ධර්මය හිත ඇතුලේ කෙනෙක්ගේ චිත්තසංතානෙ තිබුණත් ඒක උලුප්පණ්ඩ ඒක කුප්පණ්ඩ ඒක කිචි කවා ගන්න ඒක අවශ්‍ය ගන්න යම් වේදනාවක් අවශ්‍යයි. ඒ විඳීම් අනුව තමයි ඒක එක්කනාගේ තණ්හාවල් ඇති වෙන්නේ. එතකොට ඒ වේදනා ඇති වෙන ඇති වෙන වේදනා අනුව තණ්හාවක් ඇතිවීම තමයි තණ්හාව තමයි සංසාරෙට දුකට හේතු වශයෙන් පෙන්වන්නේ නමුත් එදිනදා ජීවිතයේ අපේ අත්දැකීම් අනුව බලනකොට අපිට මේ සසර ගමන දික්වෙන්න තණ්හාවත් වගේම ද්වේෂත් හේතු වෙනවා ඒ නිසා නමුත් මේ සාමාන්‍ය දර්ශනයේ පෙන්වීමේදී වේදනාපච්චය තණ්හා කියන එක තමයි පෙන්වන්නේ. ඒ නිසා පසු කාලීන ආචාර්යවරුන්ට සංසාරයට එකම බැඳීම වේදනාව වශයෙන් ਸਰවඥාන්සේ ප්‍රධාන කාරණාව මුල් කරගෙන විස්තර කරන ක්‍රමයට ගියාට ඒ එකින් එකට ද්වේෂය නිසාත් මේ බැඳීම සංසාරේ කෙලෙස් එකතු කිරීම කර්ම රැස් කිරීම විපාක සිද්ධ වෙනවා. ඒ නිසා මේ තණ්හාව ඇතුළෙම ද්වේෂයත් ගැල්විලා තියෙනවා. තණ්හාවේම විපල්ලාශයක් විදියට ද්වේෂයත් ගැල්විලා තියෙනවා. ඒක සර්වඥ දේශනාවෙම සඳහන් කරලා තියෙනවා යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා බිනාන්දිනී සේයති ඊතං කාම තණ්හා භව තණ්හා විභව තණ්හා කියලා මේ තණ්හාවේ අංග තුනක් විස්තර වෙනවා. ඒ මුලින්ම තණ්හාව වේදනාව වගේ කැටි කරලා පිටු කරලා සමුයක් වශයෙන් දක්වාට ඒ මහණදාන සූත්‍රයේ ඉදිරියට යනකොට කරුවචනාංශේ ආනන්ද ස්වාමීන් වහන්සේට තණ්හාවේ ආකාරයට කොටස් තුනකට කඩලා පෙන්නනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියලා. ඉතින් එතකොට ඔය කාම තණ්හා භව තණ්හා කියන දෙකම ආසාව පැත්තට බැඳීම පැත්තට නන්දිය පැත්තට රාගයේ පැත්තට යොමු වෙන අතර විභව තණ්හාව ගාක් වෙලාවට ද්වේෂයේ පැත්තට තමයි යොමු වෙලා තියෙන්නේ ඒක එකම අර තණ්හා කියන මල්ලට දාලා යොදවලා තියෙනවා යට වේදනා පච්චය තණ්හා කියන ඒ පුරුක සමස්තයක් වශයෙන් අරන බලනකොට භාවනාවක් ගැන ආධ්‍යාත්මයක් ගැන ආගමක් ගැන දන්නේ නැති කෙනා හැම වෙලාවෙදීම මේ මුළු සම්පූර්ණ ලෝකායත දැනුම නැත්නම් තමන්ගේ ජීවිතයේ මුළු කාලෙම ගත කරලා උත්සාහ කරන මේ සැප වේදනාව සොයා යාමටයි. සැප සොයා යන ගමනක් මේකේ තියෙන්නේ. ඒ නිසා සැපට තෘෂ්ණා කිරීම අභිවෘත්තියේ ලක්ෂණයක් විදිහටයි මේ අධ්‍යාපන ක්‍රමෙ පෙන්නලා දෙන්නේ. ඒකට තණ්හා කරන්නේ නැතුව ඒ වේදනාව ලබන්න බෑ. ඒ නිසා යම් සැප වේදනාවක් ලබන්න නම් ඒ සඳහා මෙහෙවීමක් ආශාවක් අභිමතාර්ථයක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒ සඳහා අපි ක්‍රියාත්මක වෙලා යනකොට ඒ වේදනාව තණ්හාවට ආධාර කරන වේදනාව උපයන සාධාරණ අසාධාරණ කියලා දෙකක් තියෙනවා. ඒ වගේම ඒ උපේන වේදනා නිසා තණ්හාව කාම තණ්හා භව තණ්හා වශයෙන් ආශාවකුත් ඇති කරනවා විභව තණ්හා වශයෙන් ගැටීමකුත් ඇති කරනවා ඒ නිසා මේක පුරුකේ මේ සංදිස්ථානයේ සලකා බැලිය යුතු පැති රාශියක් තියෙනවා ඒ රාශිය ඒ වගේ තියෙන අන්තර් සම්බන්ධතා විස්තර විභාගේ එදිනදා ජීවිතයේ සැප සොයන අයට විශේෂෝචර වෙන්නේ නැහැ. අදාළ නැහැ. ඒගොල්ලන්ට ධර්මයෙන් හෝ කමන්නේ අධර්මයෙන් හෝ කමන්නේ. සාධාරණ හෝ වේවා සාධාරණ හෝ වේවා සැපසොයා යන ගමනක් තියෙනවා. ඒ වගේ මේ සැපසොයා යනකොට ලැබෙන්නේ ඇත්තටම ආශා කළ හැකි සැප පමණක්ද දුකක් අත්තර එනවද නැද්ද කියන එක සලකා බැලීම මහා ඉසරදයක්. ඒ කාම ලෝකේ ගත කරන අයට. නමුත් ආධ්‍යාත්මයක් බලන කෙනාට නැත්තම් භාවනා පැත්තට යන කෙනාට ඒ වගේ ලේසියෙන් කතා අරින්න බැරි වෙනවා. ඒ නිසා මේ සැප වේදනා පවණක් ගත්තත් ඒ සැප වේදනා සඳහා කරන ක්‍රම වේදය ධාර්මිකද අධාර්මිකද සාධාරණ අසාධාරණ කියලා එක පැත්තක් තියෙනවා. අනිත් එක තමයි ඒ ධාර්මික හෝ වේවා ඒ හොයන සැපය අපි කියන සැප වේදනාව කියලා ගන්නේ. ඒ සැප වේදනාව නිසා අපිට ආශාවකුත් නැත්නම් ආශාවිෂ්ඨ වීමක් වෙනවා වගේම නොදැනුවත්වම ව්‍යංගාර්ථයේ ද්වේෂයක් පහළ වෙලා අපි බලාපොරොත්තු වෙච්ච තැන යන්න හම්බ වෙන්නේ නැහැ. ගිහලා සන්තෝෂ වෙච්ච කිසිම කෙනෙක් මේ මානව සංහතිය නැහැ. නමුත් ඒක දකින්න කැමතිත් නැහැ. ඒක බලන්න යෑම නැස්චාර්ත්‍යයක් උච්ඡේදවාදයක් එහෙම නැත්නම් අරස රස රස කාමයේ දන්නේ නැතිකමක් වශයෙන් ලෝකයේ අතර ඒක නාස්තික ද්වාතයක් විතර සලකන ගතියක් කියලා. ඉතින් ඒක නිසා කෙනෙක් ඒව ගැන හොයන්න පටන් අරගත්තොත් ඒක නා ලෝක සම්මත නැත්නම් ලෝක විවහාර නැත්නම් ලෝකායත ධර්මයන්ගෙන් ගෙන්ව මේ ਸਰුවචන් වහන්සේ වගේ ඒව පිළිබඳව මන පුළුල් විග්‍රහයක් කරපු පැත්තට යෙදලා බලන්න සිද්ධ වෙනවා. ඒ නිසා අර වේදනා જાති තුනක් තියෙනවා ශප වේදනා දුක් වේදනා කියලා ප්‍රධාන දෙකයි ඉතින් සර්වචන් වහන්සේට මේ මාතෘකාව හොඳට විස්තර කරන්න මේ දෙක අතරමැදට අදුක්කම සුඛ වේදනාව නැත්තම් නොදුක් නොසුඛ වේදනාව කියලා අඳුලා දෙන්න සිද්ධ වෙනවා ඉතින් ඒක හඳුන්වා දෙන්නේ නැතුව වේදනාව කියන මාතෘකාව අංග සම්පූර්ණ විස්තරයක් කරන්න බෑ විශේෂයෙන්ම වේදනාව වැඩි කරන වඩන පැත්තට නම් සැප දුක දෙක ඇති. නමුත් වේදනාවෙන් ගැලවෙන වේදනාක්ෂය කරන වේදනාව වැය කරන වේදනා නිරෝධ කරන පැත්තට පාර හොයනකොට සැප දුක දෙක අතර මැද කවදාකවත් ඒකට කෙලවරක් ලබන්න බෑ. ඒ නිසා සරුවචන් වහන්සේට ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍ර වාගේ ඉස්ලාම ධර්ම දේශනා කරනකොට ද්වේමේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවිතබ්බා කියලා ඒ පැවිද්ද කර පෙළඹිච්ච නැත්තම් සංසාරේ බය දැකලා බයෙන් ගැලවීමට කටයුතු කරන යම් කිසි කෙනෙක් ඉන්නවා නම් අතහල යුතු ඒ සැපසෝයා යන කාමසුකල්ලිකාන යෝගයත් අදන් ශරීරයට දුක් දෙන අත්කලමතාන යෝගය දෙකම අතහලතුයි කියන එක තමයි ශ්‍රී මුකේට ඉස්සල්ලාම තුවිච්ච වචනේ. දෙකක්ම මම බල දානවා ඒ දෙකම අතහරින්න ඕනේ. ඉතින් ඒ හරහා සර්වචන් වහන්සේට සිද්ධ වෙනවා එහෙම නැත්නම් දෙකයි තියෙන දෙකම අතහැරියකොත් එක නාස්තිකවාද කරගන්නවා. ඒ දෙකම අතහරින්න කියන්නේ ආධිනව පෙන්නලා හේතු කන්නේ සහිතව එතකොට අල්ලන්න තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වේදනා පැත්තෙන් බලනකොට අදුක්කම සුඛ වේදනා නොදුක් නොසුඛ වේදනා නැත්නම් උපේක්ඛා වේදනා කියන එක. මොකද ඒක ලෝකේ දන්නේ නැහැ. ඒක ලෝකේ හදාarලා නැහැ. ඒක ලෝකේ සාමාන්‍ය ලෝකායත વિશે එච්චර කතා බතා කරන දෙයක් නෙවෙයි. ඒක නිසා උභවන්තේ අනුප අනුපගාම මජ්ක්‍ධිමා ප්‍රතිපදා තථාගතේන අபிසම්බුද්ධා මේ කියන අත්කල මතාණියකට වැටෙන්නේ නැතුව කාමසකල්ලි කාණියකටත් වැටෙන්නේ නැතුව ඒ දෙක අතහැරලා මධ්‍යම ප්‍රතිපදාවෙන් මම මේ ගැටේ ලියා ගත්තා නැත්නම් සත්‍ය අවබෝධ කරා කියලා ඒක මේ අනික් ලෝකයාට සාධනීය පැත්තෙන් කළ යුත්තක් වශයෙන් ඉදිරිපත් කරන්නේ මධ්‍යම ප්‍රතිපදාව. ඉතින් මේ මධ්‍යම ප්‍රතිපදාවේ විග්‍රහය රූපහරහ පෙන්වන්න පුළුවන්. රූපෙත් තියෙනවා ඒ කොටස් මධ්‍යම ප්‍රතිපදාවක්. වේදනාවෙත් තියෙනවා සැප දුක දෙක අන්ත දෙකයි මැද තියෙන වේදනාව. ඊගාට සංඥා සංස්කාර විඥාන මේ සෑම දෙයකම හැම ස්කන්ධයකම ඒ වගේ මිනිස්සු බහුලව දන්න ලෝකායත විශේෂයට අහු වෙන අන්ත දෙක තියෙනවා. නමුත් බුද්ධ ධර්මයේ නාසලේ ඒවා හදාarලා ඒවා අතාරින්න කියන. අතහැරලා ඒ වෙනුවට මනුස්සයන්ට වැඩි උහුරු නැති, ඉදින්දා විවහරේ නැති අලුත් સંદર્ભයක්, අලුත් ප්‍රතිපදාවක් ඒ වෙනුවට ජීවිතපත් කරන නිසා සවචනාංශයට සිද්ධ වුණා. මේ සැප දුක දෙක හොඳට තේරුම් අරගෙන ඒ දෙකම අතහැරලා ඒ වෙනුවට ගත යුතු ප්‍රතිපදා වශයෙන් මධ්‍යම ප්‍රතිපදා නැත්තම් වේදනා පැත්තෙන් බලනකොට නොදුක් නොසුව වේදනා නැත්තම් අදුක්ඛම සුඛ වේදනාව සමහර වෙලාවට මනාපය සැප වේදනාවක් විදිහට අමනාපය දුක් වේදනාව විදිහට සරකලා මනාපමනාපං කියන වචනේ සඳහන් කරනවා සැප දුක් දෙක අතරමැද තියෙන වේදනා. මේ ඔක්කොම ਸਰවඥාන්සේ ගොනු කරගත්ත වචන ටිකක් මේ අලුත් අදහස ඉදිරිපත් කරන හැබැයි මේ වචන ටික හදා වචනේ හදාගන්නේ අර භාවිතයේ පවතින වචන දෙකක් පාවිච්චි කරලා. ඒ නිසා නොදුක් නොසුව අදුක්කම සුඛ එහෙම නැත්නම් මනාපමනාප කියන වචන ටික එකතු කරලා ඒකට ਸਰවඥාන්සේ අර්ථකථනයක් දෙනවා. ඉතින් ඒක අපිට භාවනාවේදී සිද්ධ වෙනවා. ඒ සඳහා සර්වචනාංශෝ සලායතන විභංග වගේ සූත්‍රවල පෙන්ලා දීලා තියෙනවා මිනිස්යෝ දැන හෝන දැන පුදුමාකාර දුක් වේදනාවක ගත කරන්නේ. ඒ දුක් වේදනාව ගෙවල් දොරවල ඉන්නැත්තෝ දේහසිත දුක් වේදනාව කියලා ගෘහාශ්‍රිතව පවතින මේ පවුලට දබර ඥාති වියසන වස්තු වියසන වශයෙන් සලකනවා. ඒ නිසා පැවිද්දන්ට ඒක නැතුව ඇති කියලා හිතනවා. නමුත් පැවිදි වුණාට පස්සේ පේනවා නෙක්ඛම්ම සිත දෝමනස්සේ කියලා පැවිදි වුණාට පස්සේ හිතාගත්තේ නැති අමතර ප්‍රශ්න රාශියකට මුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නමුත් ඒ දෙකේදී ਸਰවචනාංශ මතක් කරනවා මේ ගේහසිත දෝමනස්සේට වඩා නෙක්ඛම්මසිත දෝමනස්සේ හොඳයි. දෙකේම නම් තියෙන පෙත්ත කපපු දුකක්. පැවිදිුණා කියලා හම්බ වෙන මොනම ඉතිකෙඩියක්වත් නැහැ. ඔය පැවිදි කරනවා කියලා කය විතරයි පැවිදි කරන්නේ හිත පැවිදි කරන්න බොහොම කල් යනවා. ඉතින් හිතාන ඉන්නවා මේ තියෙන ඔක්කොම ප්‍රශ්න විසඳෙයි. මේ ගේහසිත තියෙන ප්‍රශ්න ඉවර වෙයි. මේ පැවිදි වෙච්චාම කියලා ඒක ඉතින් පොඩ්ඩක් පැවිදි වෙච්ච කෙනකින් අහන්න ඕනේ ඒත් ඇත්ත කතා කරන කෙනෙක්. එසකොට තේරෙනවා ඔන්න එතනින් හම්බ වෙන දෙයක් නැත්තේ නෑ. තම ਸਰවචනාසේ කියන ඒ වුණාට මේ මේ ගේහසිත දුකට වැඩිය නෙක්ඛම්මසිත දුක හොඳයි කියලා. ඒ අතරමැද සරුවචනාසෙත් පිළිගන්නවා ගේහිත සුඛ කියලා જાතියක් තියෙනවා. ඒ වස්තු පරිභෝග ලැබෙනකොට දුවා දරුවා ඉගෙනගෙන දියුණු වෙනකොට තමන්ට අවශ්‍ය රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ලැබෙනකොට ගේහිත සැප කියලා එකක් තියෙනවා. ඒ වගේම භාවනා කරනකොට අර ගේහිත සැපේට අපි කියනවා ආමිෂ සැපේ කියලා. නමුත් භාවනා කරනකොට අර පැවිද්දදී ඇති වෙන දුක දරාගෙන ඒ මහාන ධර්ම නැත්තම් භ්‍රමචර්ය එහෙම නැත්තම් සීල ශික්ෂා සමාධි ශික්ෂා පුරනකොට යාට ලැබෙනවා නිරාමිෂ සුඛ කියලා જાතියක් දෙකම සුඛ එතෙන්දි සර්වචාන්ස කියනවාට ගේසිත සුඛය ආමිෂේ හරඳා පවතින දෙයක් නිරාමිෂ සුඛය ආමිෂ හරඳා පවතින නැති දෙයක් නිසා මේ ගේසිත සුඛයට වඩා නෙකම සුඛ නිකමසිත සුඛය හොඳයි කියලා. පැවිදි සුඛය හොඳයි කියලා. ඒ නිසා ඉස්සර ඊට පස්සේ තවත් සන්දර්භයක් ඉදිරිපත් කරන්න වෙනවා. ඒකට තමයි මේක ලස්සන ගැට ගහිලා ඉන්නේ. ඊට පස්සේ තියෙනවා ගේහසිත අදුක්කම සුඛ වේදනාව කියලා එකක්. ඒක බොහෝ විට ගිහියන් අඳුරන්නේ අඥාන උපේක්ෂා විදිහට. ඒක හඳුනාගන්නේ නැහැ. අපි ගෙදරක දොරක ගත කරන කෙනෙකුට නැත්නම් සාමාන්‍යයෙන් අසෘතවත් පුතඥෙක් දිහා බලනකොට අර මේ ශපක කුසස මේකයි දුකමනස මේකයි කොටස මේකයි කියලා හඳුනා ගන්න පුළුවන්. නමුත් එයාට අභ්‍යාසයක් දුන්නොත් එහෙම පැයක කාලෙක හෝ පැය 24 කාලෙක හෝ කොයි හරි කාල සීමාවක් දීලා ඒ කාල සීමාවේ ශපෙන් ගත කරන කාල තප්පර ගන්න මෙච්චරයි විනාඩි ගන්න මෙච්චරයි දුකෙන් ගත කරන කාලය මෙච්චරයි කියලා වෙන් කරලා බැලුවොත් අර පොත් ලැබීමේ සෑහෙන වෙලාවක් පොත් තබා ගන්න බැරි සැපටත් අහු වෙන දුකටත් හම්බ වෙන කැලලක් තියෙනවා. නමුත් ඒක කවදාකවත් පෘථග්ජනයට වාර්තාගත වෙලා නැහැ. මේ accounts වලට අහු වෙලා නැහැ. සැප ටික වෙන් කරන්න පුළුවන් දුක වෙන් කරන්න පුළුවන් පොත් බැීමක් කරනවා නම්. බුක් කීපින් එකක් කරනවා නම් තේරෙන පණ ගන්න ගොඩාක් වෙලාවට සැප හෝ දුක නැති අවස්ථාවක් හම්බ වෙයි. නමුත් ඒකට වෛර කරනවා. ඒක හරි නීරස කම්මැලි ඒ නිසා කොහොම හරි ඒ ටිකක් සැපෙන් පුරවන්න ක්‍රමයක් තියෙනවා නම් හොඳයි කියන එක තමයි කල්පනා කරන්නේ ඒක නිකන් උගාවක් කළාට ඒක අඥාන ප්‍රේක්ෂාවකට වැටෙනවා පැවිද්දගෙත් අර සැප නිරාමිෂ සුඛය ඒ වගේම දුක් තියෙනවා තමන්ගේ සිව්පස්ය උපයා ගැනීමේදී කායික දුක් ඒ වගේම ආයතනීය දුක් ඒ ටික ඔක්කොම වෙන් කළා ගත්තොත් ගොඩක් වෙලාවකට තියෙන්නේ ඒ දෙකට අහු වෙන්නේ නැති කැලලක්. ඒ ටික ආදුක්කම සුඛ පැත්තට වැටෙනවා. සමහර පැවිද්දන් ටික තාමත් අඥාන උපේක්ෂාට වැටෙනවා. ඔව් මහානකම හරියට කරන කෙනාට නැත්නම් බණ භාවනා සඳහා පැවිදි කරන කෙනාට මේක වරින් වර ගිහිල්ලා හැප්පෙන්න පටන් අර ගන්නවා මේ අදුක්කම සුඛ වේදනා නැත්නම් සැපට වැටෙන්නේ නැති දුකට වැටෙන්නේ නැති අතරමැද කැලලක් තියෙනවා ඒක අහුවෙනවා නම් ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක් එහෙම නැත්නම් කොටින් කියනක අහුවෙනවා නම් සැප. ඒ නිසා මේ විදිහට මේ හයක් සඳහන් කරනවා. ඒ හයේදිත් සර්වචන් වහන්සේ මේක අංග සම්පූර්ණ වීම සඳහා අර ගීහසිත සැපය කියන එක චක්කු සම්පස්සජ සෝත සම්පස්ස කාය චක්කු සම්පස්සජ වේදනා සෝත සම්පස්සජ වේදනා ඝාන සම්පස්සජ වේදනා ජීවා සම්පස්සජ වේදනා කාය සම්පස්සජ වේදනා මනෝ සම්පස්සජ වේදනා කියලා හයකට දානවා පැවිදි දුකත් හයකට දානවා ජීතර සැපත් හයකට දානවා පැවිදි සැපත් හයකට දානවා අන්නේ විදිහට නෙක් අදුක්කම සුඛයත් අර හයෙම තියෙනවා නිගේසිත නෙක්කම සිතෙත් අර හයෙම තියෙනවා එම් බලපුවාම මේ වේදනා චෛතසිකයේ 36 ආකාරයකට කඩලා පෙන්නනවා. 36 ආකාරයකට කඩලා පෙන්නනවා මින් එහාට නම් වෙන මොකක්වත් මේ ලෝකේ නෑ කියලා ඒක සාරුවච්චන් වහන්සේ හරියටම තහවුරු කරලා පෙන්නනවා වේදනා කඩන්න පුළුවන් ඔච්චරයි 36මයි තියෙන්නේ කියලා. ඒ ටික පෙන්නලා ඒ විශේෂ සම්පූර්ණ පැදුරු දිගාරලා පෙන්නනවා වගේ වේදනාව ඊට පස්සේ සර්වචනාංශය දැන් මේකෙන් පෙන්නලා දෙනවා මේ නිවන් මාර්ග ප්‍රතිපදාව එහෙම නැත්නම් නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව නිසා ਸਰවඥාන්සේ සඳහන් කරනවා මුලයේ ඇති මිනිහෙක් නම් ලුණු මිරිස් කන මොලයක් තියෙනවා නම් ඒවා කිව්වට තරහ වෙන්න එපා ඉතින් මේවා තමයි කියන්න වෙන්නේ අර ගේයසිත දුක අතහැලා නෙක්ඛමසිත දුකට ඵලයල්ලා කියලා මේක මේ ඒ දෙකෙන් දෙකම එකයි දෙකටම ආයි කියලා අරකට වැඩි ටිකට් ගන්න කියලා සල්ලි ගවන්න වෙන්නේ නැහැ නිකන් දෙන්නේ ඒක දුක තමයි. ඒ වුණාට මේ දුකට වැඩිය අර දුක හොඳයි. ඊට පස්සේ මේ ගේහසිත සැපය අතහැරලා නෙක්ඛම්ම සිත සැපේ නැත්තම් භාවනාමය සුඛයක් එහෙම නැත්තම් නිරාමිෂ සුඛයකට ඵලයල්ලයි කියලා. ඒ දෙකත් බොහෝම ලස්සනට හොඳ විස්තර සහිතව හිත්වදින කාලෙට විස්තර කරනවා. ඒකල ඉවරලා gedara dore තියෙනා වූ මේ අදුක්කම සුඛ වේදනාවක් නැත්තම් ගේහසිත අදුක්කම සුඛ වේදනාවක් නැත්තම් ඉන්ද්‍රිය පරිණ්‍යය මේ බද්ද අදුක්කම සුඛ වේදනාවත් නෙක්ඛමසිත අදුක්කම සුඛ වේදනාවත් දෙක අරන කියනවා මේ කේසිත අදුක්කම සුඛ වේදනාව නෙක්ඛමසිත අදුක්කම සුඛ වේදනාව ප්‍රතිස්ථාපනය කරන්නේ. එතෙන්දී ਸਰවචනාචේ මූල ධර්මයක් අඳුරලා දෙනවා ඉදං නිසා ඉදං පජාත. මේක නිසා මේක අතහැරපන්. මොකද මේක හරි ගොරෝසු මේක රළුයි මේකට හරි වියදම් අධිකයි. yaadෙන්නේ නැහැ. සංසාරටමයි බැඳෙන්නේ. ඒ නිසා මම උඹලට ඒ වෙනුවට විකල්පයක් හඳුනන මේක මේකෙන් අතහැරපන්. මේක නිසා මේකෙන් අතහැරපන්. මේක නිසා මේකෙන් අතහැරපන් කියලා අර 36 දෙකට කල 18කට කඩ. 18 කඩලා දැන් කාට තියෙන්නේ නෙක්ඛමසිත දෝමනසය තියෙනවා නෙක්ඛමසිත සෝමනසය තියෙනවා නෙක්ඛමසිත දුක්ඛම සුඛ වේදනාව තියෙනවා කියලා ඒ 18න් ක්‍රමයක් කියලා දෙනවා මේ පැවිද්දදී ඇති වෙන පැවිද්දදී කියන එක ඕනනම් අපිට කියන්න පුළුවන් යෝගාවචරකම කියලා ගන්නත් පුළුවන්. යෝගාවචර උනාට පස්සෙත් ඒ යම් යම් දුක් වර්ගයක් තියෙනවා. අන්නේ දුක් ටික යෝගාවචර සුඛයෙන් එහෙම නැත්නම් නිර්ආමිෂ සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. එක එකට අපි සමත භාවනාව කියලා කියනවා. සමත භාවනාවදී අපි කරන්නේ අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ භාවනා කිරීමේදී ඇති වෙන පැංගිරි රස තීත්‍ත රස කාගෙන ඉඳ බැරි ගතිය අර සමාධි චෛතසිකය ආවට පස්සේ අර මතුවෙන ප්‍රීති සුඛ හරහා අකරක දානිකයි එහෙම නැත්නම් කියනවා නම් නීවරණ වශයෙන් පවතින ඒ නීවරණ පහ ධානාංග පහෙන් ප්‍රතිස්ථාපනය කරනවා ධ්‍යානංග පායම් ප්‍රතිස්ථාපනය කරනවා කියලා කියන්නේ සමාධියක් ලබනවා කියන එක. කාම සුඛය, කාම ඡන්දය ඒකාග්‍රතාවයෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ද්වේෂය එහෙම නැත්නම් ව්‍යාපාදය ප්‍රීතියෙන් ප්‍රතිස්ථාපනය කරනවා. ඊට පස්සේ නිදිමත ගතිය හිත හැංගී ගන්න ගතිය, සැඟ වෙන ගතිය විතක්කේ හරහා ප්‍රතිස්ථාපනය. මෙනෙහි කිරීමෙන් මනස ක්‍රියාවත් ඔක් කිරීමෙන් ඊට පස්සේ පිට කාමච්ඡන්ද ව්‍යාපාතේ උද්ධච්ච කුක්කුච්චේ කියන මේ සැකය සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියන ඊට පස්සේ සැක් උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ පශ්චාත්තාපය සහ අනාගත සැලසුම් පිළිබඳ දැඩි කුතුහල ගතිය ඒක සුඛයෙන් අයින් කරන්න කියන. සුඛේ වාපුවාම ඒව ඕනේ කරන්නේ දැන් සුඛයක් තියෙනවා නම් ආයේ අනාගත සැලසුම් කරන්න ඕනෙත් නැහැ. පහුවෙච්ච දේවල් ගැන පණ කාට වෙන්න දෙයක්වත් නැහැ. ඊට පස්සේ සැකය කියලා එකක් තියෙනවා නිතරෝ මං ඉස්සරහට යනවද පස්සට යනවද භවනා දියුණු වෙනවද මේ සතියද ඒ කියලා ගොඩාක් ඒ භවනාවදී සැක වගේක් එනවා ඒක ධම විචේ සම්බොජ්ජංගේ නැත්තම් ਵਿਚාර ਵਿਚාරය කියන චෛසිකෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියනවා එතකොට මේ ප්‍රතිස්ථාපනය කිරීම හරහා වෙන්නේ මොකද්ද අර කියන द्वේෂය නිකන් අපේ ජීවිතයේ තියෙන කටුසර භාවය දරුණු ගතිය ප්‍රීතියෙන් ප්‍රතිසාපන වෙනවා. ඒ වගේම අතීතය පිළිබඳ පශ්චාත්තාප වීම සහ අනාගතය පිළිබඳ සැලසුම් හදන ගතිය සුඛයෙන් ප්‍රතිස්ථාපන වෙච්චා මේකට අපි කියනවා නිරාමිෂ සුඛය. එහෙම නැත්නම් විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය කියලා. පැවිදි සුඛය කියලා කියනවා. ditta dhamma සුඛය කියලා කියනවා. අන්න ওই ටික ආවට පස්සේ ඒ පුද්ගලයාට තේරෙන පටන් අර ගන්නවා. අපි මේ ගිහි ජීවිතේ ගත කරද්දී නැත්නම් මේ කාමභෝගී ජීවිතේ ගත කරද්දී ලස්සන ලස්සන රූප බලලා, ශබ්ද අහලා, ගඳ බලලා, රස බලලා, පහස ලබලා ලබන මේ ආමිෂ සුඛයට පුදුමාකාර මහන්සියක් අවශ්‍යයි. ඒක පුදුමාකාර විදිහට එතන එතන උපයන්න ඕනේ අවසානේ බලනකොට පාඩුවට දුවලා තියෙනවා. නමුත් භාවනාවේ ලැබෙන නිරාමිෂ සුඛය ගත්තාම නිරාමිෂ ප්‍රීතිය ගත්තා රූප නොබලා සිටීමෙන් තමයි හම්බ වෙන්නේ. අද්ද ඇස් නැති ඇත්තක වහගන්න ඕනේ. ඇත්තක වහගෙන හිටියොත් අර හිටියෝ ගන්න බැරි තරම්. ඒ වගේම ශබ්ද වලින් රස විඳිනවා වෙනකොට ශබ්ද නැත්තනකට යන්න වෙනවා. ඒ වගේම නාසයට ගන්ධ සුවඳ දෙක නෙවෙයි මධ්‍යස්ත වාතය අවශ්‍ය කරනවා. දිවට රසක් නොදී කයට කිසිම පහසක් නොදී කයට කයත් එක්ක ඉන්න අරින විදිහේ මේ අච්චර අමාරුවෙන් අර උපේන දෙයින් විවේක වෙලා විවේකජං හටගත්තා වූ ප්‍රීති සුඛයක් අර ලෝකායත විශේෂ ගෝචර වෙන්නේ නැහැ. ඒ නිසා ඕන කෙනෙකුට ඒකේ තියෙන සාධාරණීකරණය පෙන්ලා දෙන්න පුළුවන් කොච්චරද කියනවනම් සරෝජනසේ පහළ වෙන්නේ ඉස්සල්ලත් ඒ සිනාසලයක දැනගෙන සම්පූර්ණ ජීවිතය ගත කරලා අරණ්‍යගත වෙලා ඒක කරලා තියෙනවා. එහෙම නැත්නම් ගෙවල් දොරවල් ඉන්නකොට හරි කමන්නේ ඒ දේවල් කරලා සමත සුඛය කියන එක දැනගත්තා. ඊට පස්සේ නම් සමත සුඛය දැනගත්තට පස්සේ එයත්ෝ ඒ ඇතිවෙච්ච නිර්ාමිෂ සුඛයේ ඇලිකලි වාසයට ඒකට නිකන්තියක් හදාන ඒකට ඇලිකලි වාසය කරාට ඉන් එහාට ක්‍රමයක් දැනගෙන හිටියේ නැහැ. නිසා සරුවචන් වහන්සේ එතනින් එහාට පොඩ්ඩක් අපි අඬ ගන්න කියලා කියනවා. නැත්නම් විශ්වාස පොඩ්ඩක් සරුවචන් අපේ විශ්වාසය ඉල්ල ගන්න සද්ධා වරහා. එතකොට අපේ වීරත්වය පොඩ්ඩක් ඉල්ල ගන්නවා. පොඩ්ඩක් මං වෙනුවෙන් තව පොඩ්ඩක් ඉස්සරහට යන් කියලා ධෛර්යයක් ඉල්ල ගන්නවා. ඊට පස්සේ සතිය හොඳට සිහිලවල මං කියන්නේ අහපන් කියලාත් කියනවා. ඉතින් හදාගත්ත සමාධියත් මේක මේකට ආයෝජනය කරන්න කියනවා. ප්‍රඥාවත් ඉල්ල කියනවා. පොට්ටකට පිළිගනිලා ඔය කියන සැපය පුළුවන් නම් අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරන්න කියලා. මේක හරි අමාරු. මේක හරි අමාරු අර අච්චර ආයාසයෙන් හොයාගත්ත අර ප්‍රීති සුඛ දෙක අදුක්කම සුඛය හරහා සැපත් දුකත් නැති දෙක හරහා ගෙවන් කිරීම දීලා දානවා කියන එක ගාක් අමාරුයි. ඒ නිසා හුඟ දෙනෙක් භ්‍රම ලෝක වලින් වැඩේ කෙලවර කරනවා. දිවි ලෝක වලින් වැඩේ කෙලවර කරනවා. නමුත් ප්‍රශ්න වෙලා තියෙන්නේ දිවි ලෝක ප්‍රක්‍මෝලින් ගියාට පස්සේ ওই தત્ත්වේ තේරුම් ගන්න සුදු පරිසරයකුත් නැහැ. නිසා දිවි ලෝක ප්‍රක්‍මෝලට යන්න ඉස්සෙල්ලා මනුස්ස ලෝකෙදීම අර නිරාමිෂ සුඛය යනතංගේ නිසනසිත සුඛය අදුක්කම සුඛය හරහා ප්‍රතිස්ථාපනය කරනවා කියලා කියන එක අසුවිරු ඥානත් නැහැ. කල්පනා කරලා ඒක තේරුම් ගන්න පුළුවන් කමකුත් නැහැ. මොකද බහුතර ජනතාව ඒක දකින්නේ අච්චර අමාරුම හොයාගත්ත ශපක් අතහරිනවා වගේ. භාවනාවේ ප්‍රඥාවක් තිබිලත් නැහැ බුදුජානනාසට කලින්. ඒක නිසා මේකට බුදුජානනාසේ දීපු උපමාව තමයි රාජාව රට්ටං විජිතම් පහය. රජ කෙනෙක් තමන් විශාල යුද්ධයක් කළ දිනාගත් රට හැර යන්නාසේ. රාජාව රට්ටං විජිතම් පහය අච්චර ගෘහාසිත දුක වෙනුවට ගේ නිකම්මසිත දුක ප්‍රතිස්ථාපනය කරලා නිකම්මසිත දුක නිකම්ම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරලා ඒ සුඛය අදුක්කම සුඛයක නාමයෙන් අදුක්කම සුඛයක් නිසා ඉදන් නිසාය මේක අතහරිනවා කියන එක ඒක ලොකු ආධ්‍යාත්මයක් තියෙනවා ලොකු ආගමික හැඟීමක් තියෙනවා ලොකු පුළුල් මනසක් අවශ්‍යයි ඉතින් ඒක කවුරුත් එක නිකිරුවයි කියලා දෝෂයක් අරගෙන යත්තේ නෑ මොකද අපේ තියෙන සාමාන්‍ය ලෝකායත විශේෂ හැටියට බලනකොට ওই දිනාගත් ආමිෂ සුඛය මහා ලොකු දෙයක් ඉතින් ඒක ඇලි ගලි වාසය කරනවා නමුත් ਸਰවචනාංශයේ පෙන්නන මේ උභවන්තේ අනුපගම මජ්ක්‍ධිමා ප්‍රතිපදා කියලා මැද පිළිවෙලට යන්න නම් දුක්ඛ සැපෙන් ප්‍රතිස්ථාපන කළා අදුක්කම සුඛෙන් ප්‍රතිස්ථාපන කළා. ඉතින් අදුක්කම සුඛයෙන් ප්‍රතිස්ථාපනය කරනකොට භාවනා මාර්ගයේදී ඒක නාට ඒක දැනෙන්නේ මහා කම්මැලි, නීරස, ඒකාකාර, බය එළවන සුළු අනිෂ්ඨිර අසරණ තන. මොකද මේ අදුක්කම සුඛේ කවදාකවත් මේ දැකලා විඳලා හුරු අම්මගේ අප්පගෙන් පුරුදු වෙච්ච එකක් නෙවෙයි. ඒක නිසා කවදා හෝ යම් කිසි කෙනෙක් භාවනා කරගෙන යනකොට දුක අතහැරලා සැප ලබානේ ඒ සැප ගෙවම් කරනකොට එයාට ඇති වෙන්නේ පාළු ගතියක්, තනි ගතියක්, කම්මැලි ගතියක්, නීරස ගතියක්, නීචුමත ගතියක්, එපා කරන ගතියක්. ඉතින් ඒ නිසා ඒ භාවනා පෙතේදිත් මේක හමුවීම කාලකන්නිකමක් විදිහට පේන්නේ. මේක හමුවීම මහා මුස්පේන්තුවක්. මේක හමු වීම නැද්දකින් නොපතන් කියන තාලෙට තමයි මේක හම්බ වෙන්නේ. නිසා එතන ඒ අත්දැකීම් වශයෙන්මුත් ලොකු පසුබෑමක් එනවා. ඒක ලෝකායත વિશે කවදාකවත් කවුරක්වත් එම කතා කරලත් නැහැ. නිසා මේ පාරෙන් එහාට යන්නේ මේ මේ මෙතනින් එහාට යන්නේ ගඟ දිගේ ඉහළට පීනන දී යටින් ගින්දර ගෙනියන තනියේ දණ්ඩේ ඇවිදින තනි කඹේ ඇවිදිනා වගේ කෙනෙකුට තමයි මේ අදුක්කම සුඛ වේදනාව නිසා සුඛ වේදනා ප්‍රතිස්ථාපනය කරන්න පුළුවන් වෙන්නේ. ඒකට අවස්ථාව හම්බ වෙනවා කියන එකත් ඔය සාමාන්‍ය භාෂාවෙන් කියන්නේ ත්‍රි හේතුක ප්‍රතිසන්දිය ලබන්න ඕනේ පාරමිතා පිටලා තියෙන්න ඕනේ ඒ নানা ප්‍රකාර දේවල් කියනවා. නමුත් හම්බුණාට පස්සේ මේක බාර ගන්න නැති එකට නම් ඔය ත්‍රි හේතුක කතාවල් හරියන්නේ නැහැ. ඒ වගේම පාරමිතා කතාවල් හරියන්නේත් නැහැ. මෙතෙන් තියෙන එක සඳහා ඇති ආකල්පේ. ඒක සඳහා තියෙන යෝනිසෝමනසිකාරය. ඒ සඳහා තියෙන සම්මාදිට්ඨිය. ඉතින් සරුවචයන් සඳහන් කරලා තියෙනවා ද්වේමේ භික්කවේ පච්චා සම්මාදිට්ඨිය උපාදාය ඛතමේ ද්වේ පරතෝච ഘോഷෝ අජත්ත යෝනිසෝමනසිකාර. අහනි යම් කිසි කෙනෙකුට මෑණි සම්දිස්ථානයකදී යෝනිසෝමනසික සම්මාදිට්ඨිය පහළ වෙන්න නම් මගේ සර්වඥතාඥාණයට පේනවා යා කාරණා දෙකක් බලපාන එකක් පරතෝ ഘോഷය අවශ්‍යයි. මේක දන්න ඒ සර්වචනාංශය මේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ ඔය කීප තැනක සඳහන් කරලා තියෙන දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත දේව ප්‍රජාව සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකේ මම මෙතෙන්ට එනකන් කවදාකවත් මං කියේ නෑ බුදු වුණා කියලා නිකන් මේ නිකන් දැන් කාලේ කරන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් වගේ මේ බඩු ෂුවර් ගත්තොත් නම් හරියට හරි ගත්තට උඹට ස්තුතියි වගේ කියලා නෑ බඩුවක මේ මේ මොකේද හෑන්ඩ්බුක් එකේ ලියලා තියෙන්නේ අපේ ප්‍රොඩක්ට් එක ගත්තට කන්ග්‍රැචුලේෂන් කියලා තමයි පටන් අරගන්නේ. ඕක බුදුහාමුදුරුවෝ ගාව කන්ග්‍රැචුලේෂන් එකක් තියෙනවා. බුදුසෙන්සේ එහෙම කියලා පටන් අරගත්ත නිසා උන්වහන්සේ කියනවා මවැන්නෙක් විසින් කියන ලද ධර්මයකට අහුම්කම් දීමක් ඇති උනේ නැත්නම් ඔය සුඛ වේදනාව අතරලා දුක් වේදනා මේ අදුක්කම සුඛයකට යන්න කිසිම දවසක කොනම හේතුකින්වත් පුතත් යන්නේකොට අහම්බෙකින් නම් සිද්ධ වෙන්නේ නැහැ. පරතෝഘോഷය අවශ්‍යයි. එකම එක සුවිශේෂීතාවයේ තියෙන සිද්ධාර්ථ ගෞතමතුමාට තර්තෝකෝෂයෙන් තොරව මේක හරියක්. ඒකයි මේ මහබෝසතාණන් වහන්සේ නමකේ තියෙන මේ සුවිශේෂීත්වය සුවිශේෂත්වය ඉච්චරයි. එතන හරිය ඊට පස්සේ බුදුජානක සැකයක් පහන කාටනම් මේක කියලා දෙන්න පුළුවන් වෙන්නේ. ඊපස්සේ කියනකොට කිව්වේ මේකයි මේකට අනිවාර්යෙන් පර්තෝකෝෂය අවශ්‍යයි. ඒ වාගේම අජත්ත යෝනිසෝ මනසිකාරෝ මේ කියන දේ වැටහෙන ලුණු මිරිස් කන මොලයක් තියෙන්නත් ඕන. එහෙම නැත්නම් තර්කයට ගියොත් දන්න දැනුමට ගියොත් මේක ඡන්දේ පරාදයි. ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ අදුක්කම සුඛ වේදනාවට ගොඩ කරගන්නවා කියන එක ලේසි නෑ. නමුත් ඒක නෙවෙයි අමාරු දේ මේ අදුක්කම සුඛ වේදනාවත් අතහරින්න වෙනවා කියන එක. උභවන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති සෝ පුරිසෝ සෝ පුච්චති මහා පුරිසෝ යෝද සිබ්බනි මච්චගා කියලා උබ්බෝ අන්ත දෙක කියන්නේ අන්ත දෙකත් අතාරින්න ඕනේ. ඊට පස්සේ මැදට අහුවෙන මේ අදුක්කම සුඛ වේදනාව කෙරෙහි ඇලීමක් ඇති කරගන්න නැතුව ඒකෙත් ගැලී ගන්න නැතුව ඒකත් අත්හැරීමෙන් තමයි නිවනට යන්නේ. ඒ නිසා නිවනට කියන්නේ අවේදිත සුඛයක් කියලා. විඳින්න බැරි. නැත්නම් විඳීමක් නැති. ඒ නිසා ඕනම කෙනෙකුට ඒ සරුව සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කරනකොට එතන හිටපු සංඝ සභාව හිටපු හාමුදුර කෙනෙක් අහුවා වගේ ඉතින් ස්වාමීන් වහන්සේ මේක අවේදිතයි නම් ඔකට සුඛයක් කියන්නේ මොකටද කියන ප්‍රශ්නේ මතුවේ. අවේදිතයි කියන්නේ විඳින්න බෑ කියන එක. නමුත් සාරිපුත්‍ර ස්වාමීන් කියනවා මේ නිවනට නැත්තම් මේ අවී අදුක්කම සුඛ වේදනාවත් පාවා දීලා මේ ලබන දෙයට කියනවා නම් කියන තැන අවේදිත සුඛය කියලා. ඉතින් ඒක ව්‍යාකරණ අනුකූල හුරස්පරස් වෙනවා. අවේදිතන සුඛයක් වෙන්නේ කොහොමද? ඉතින් ඒකට සාරිපුත්‍ර සාංශේ කියනවා ඕනම මේ ලෝකේ තියෙන වේදිතයක් පෙරලෙන සුළු. පෙරලෙන සුළු සියල්ලම දුකයි. යංකින්ච යමක් අනිත්‍ය නම් දුකයි. අනිත්‍යෙන් කියන විපරිණාම සුළු වෙනවා. පෙරලෙන සුළු ඕනම දෙයක් දුකයි. ඒක තමයි ආර්ය වේවහරේ මේ උපමානේ ඒ නිසා යම් කිසි පෙරලෙන්නේ නැති දෙයක් තියෙනවා නම් නොපෙරලෙන සුළු දෙයක් තියෙනවා නම් ඒකට කියන්නේ අවේදිතයක් කියලා ආර්ය විවරය ඒකට තමයි සුඛයක් කියලා කියන්න පුළුවන්. ඒ නිසා භාවනා කරගෙන යන යෝගාවචරයට ඒ දුක්ඛ වේදනා ගේහිත වශයෙන් එකමසිත වශයෙන් බුද්ධ විඳින සිට වෙනවා. ඊට පස්සේ සුඛ වේදනා ගේහිත වශයෙන් එකමසිත වශයෙන් බුද්ධ විඳින සිට වෙනවා. මොකද මේ ලෝකෙ ඉපදිච්ච කිසිම කෙනෙක් නිවන් ලැබලා නෙවෙයි උපදින්නේ. උපදිනකොට ඔය ගිහිකමක් එක්ක තමයි උපදින්නේ. ඒකේ මේ සඳහන් කරලා තියෙනවා මේ මේ සර්වචනාසී ඉපදිච්ච හොයාගත්ත මේ ක්‍රමය කොච්චර ශ්‍රේෂ්ඨ වුණත් ඉපදෙනකොටම කෙස් බලා සිවුරක් පොරවන ඉපදිච්ච එකෙක් ලෝකේ නැහැ. ඉපදිලා ඉවර වෙලා සිවුරු කෙස් බාන්න ඕනේ ඊට පස්සේ මේ සිවුරු අඳින්න ඕනේ. එයා කියනවා මුස්ලිම් මිනිස්සුන්ගේ අර පුරුෂ ලිංගයේ කොන කපනවානේ කොච්චර ලෝකේ කැපුවත් තාම එක එකක් හම්බෙලා නැතුළු කොන කපපෙකි. ඉපදුනාට පස්සේ මුළු කපන්න ඕනේ. මේ පරිණාමයේ කොට යනවා නම් කැපිලා උපදින්න එපා. එහෙම කන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකෙ කිසිම කෙනෙකුට මේ ගිහිකම නැතුව මේක පටන් ගන්න බෑ. ඒ ගිහිකමෙන් පටන් ගන්න මේක අත්හරින්න වෙනවා. අතහරින්නත් ඉස්සෙල්ලා මම අර පහුගිය දවස් ටික තුනේ කිව්වට පස්සේ ඒ ගීකම ජය ගන්නත් ඕන. ගීකමේ සාමාන්‍ය මට්ටමේ කෙනෙකුට වැඩිය ඒ උසස් තැනකට එහෙම නැත්නම් අපි කියනවා නම් ආර්ථික දේශපාලන සමාජික වශයෙන් යම් තැනකට එන්නත් ඕන මේක තේරුම් ගන්න. තේරුම් අරගෙන අතාරින්න. ඒ අතහැරියට පස්සේ අපි අතහරින්නේ ඒ කාමුක නැත්තම් මේ මේ කාමයේ ඉන්ද්‍රිය ගෝචර ඉන්ද්‍රිය බද්ධ සැප වෙනුවට නිරාමිෂ සුඛයක් ලබාගෙන ඒක අතහරින්න වෙන්නේ අදුක්කම සුඛ වේදනාවක් වාංගු කරලා. අදුක්කම සුඛ වේදනාව අතහරින්න වෙන දවසේ තමයි බණකින් බේරන්න බැරි තැනකට යන්නේ. බණක් කියලා කොහොමඩක්වත් හේතු කරලා දෙන්න බෑ. ඉතින් ඒක නිසා භාවනා කරගෙන යනකොට මේ පුද්ගලයාගේ මේ දේවල් අරහා යනකොට මේ චිත්තසංතානයේ ඇතිවෙනේ වෙනස ඒ බටහිර මිනිස්සෙක් කතා කරනකොට කියනවා මේ මානවයා අනිකුත් සතුන් අතර පරිණාමයේදී උසස් තැනට එන්න කොච්චර දෝ කෙලකොටි ගණක් අවසු ගිහිලා තියෙනවා. ඒ කියන්නේ අනිකුත් ජීවීන් අතර ගස් වලට වැඩිය සත්තුන්ගේ පරිණාමය උසස්. ඒ සත්තුන්ගේමොත් ඒ උභේ ජීවි සත්තු ඉක්මවලා ශිරපයි සත්තුන් වෙලා ශිරපයි සත්තුන් අතර ශ්‍රේෂ්ඨ තත්ත්වයට මනුස්සයා බාටපත් වෙන්න කොච්චර දෝ කාලයක් ගිහිලා තියෙනවා නමුත් පසුගිය අවුරුදු 40000 වගේ කාලය ඇතුළත මිනිස්සයා ඔතනින් එහාට බිඳුවක්වත් උඩට ගිහිල්ලා නැහැ. පරිණාමයේ ওই ටිකේ එතනද තරන්දි තරන්දි ඉන්නවා කියලා. බුදුරජාණන් වහන්සේ මේ පරිණාමයේ දවස් 7න් කරලා දෙන්න පොරොන්දු වෙනවා. ওই නතර වෙච්ච තැනට ගිහිල්ලා එහා කෙළවරට යන දවස් 7කින් කරලා දෙන්නම් කියනවා සත්‍යපට්ඨානේ හරියට වඩනවා. එතකොට ඔය ඔය වැඩේ තමයි සිද්ධ වෙන්නේ. වේදනා චෛසිකයේ දිගේ වෙන්නේ මොකද්ද? එයා ඉස්සල්ලාම තේරුම් අර ගන්නවා මේ ජීවිතේ පුරාම පෙරලෙන සුළු ගතිය තියෙනවා. විපරිණාමය කියන පරිණාමය කියන වචනේමත් තියෙන්නේ පෙරලිය තමයි. ඔකට රූපාන්තරණය කියලා කියනවා පරිණාමය කියනවා විපරිණාමය කියනවා බුදුරජාණන් කියනවා ඔය හති කොන පරිණාමයක් විපරිණාමයක් තියෙනවනම් යමක් අනිත්‍ය නම් දුකයි ඒ නිසා මේ පෙරලෙන සුළු දේවල් මේ දුක් දෙන දේවල් අතහැරලා අර ආමිෂී රඳ මත රඳා නොපවතින නිර්ආමිෂ සුඛේ නැත්නම් සමත සුඛය එහෙම නැත්නම් මේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛේ නැත්නම් ditta ධම්ම සුඛය අපිට නැවතුම් පළක් විදිහට තානායම් පළක් විදිහට හොල්ලා ගන්න වෙනවා. එතනින් කරන තමයි අපි ක්‍රියාවලිය කරන්නේ. නමුත් ඒකට ගියාට ඒක අන්ත දෙකෙන් එකක් බව තේරුම් අරගෙන අපි අදුක්කම සුඛ වේදනාව නැත්නම් නොදුක් නොසුඛ වේදනාවට යොමු කරවන හැටි යොමු කළ යුතු හැටි යොමු කිරීමේ තියෙන වටිනාකම ඊටාත්ම සවිස්තරව චුල්ල වේදාල සූත්‍රයේ සඳහන් කරලා තියෙන වෙන කිසිම තැනක ඒ ධර්මපරියාය පෙන්වන්න නැහැ. ඒ ධම්මදින තෙලින්නාංශේ මෛත්‍රමිත ඉන්න ගෝධනෙක් එක දාන්නෝ. ඒක නිසා විස්තර කරලා දෙනවා උඹ සැප සොයන හැම වෙලාවකම මතක තියාගනි. ඔය සැප යන්නේ දුකක් තියලා. කවදාකවත් මේ ලෝකේ සැපක් නැහැ. ඒක දිගට යන එකක්. නමුත් උඹට මේ මේ සංගතිය පේන්නේ නැත්තේ මොකද්ද? උඹ සැප වේදනාවක් තියෙන කෑදරකම කියන ඒ රාගානුසයෙන් හිතමත් වෙලා තියෙන. සැප හිත එනකොටම අපි එකෙන් ආතුර වෙනවා. රාගානුසය නිසා ඒ නිසා යා දුකක් ඉතුරු කරලා ගියත් අපිට පේන්නේ. අච්ච අපේ රසන වුණත විතරයි පේන්නේ. යනකොට ඇති වෙන දුක පේන්නේ. ඒකම දුක් වේදනාවක් එනකොට ඒක යන්නේ සැපක් තියලා සැපකට ඉඩක් තියලා නමුත් අපිට කවදාකවත් ඒක දකින්න මොකද දුක එනකොටම ද්වේෂයෙන් බාර ගන්න. ඒ නිසා හිත අටිගානෝසයෙන් මත් වෙලා, තෙත් වෙලා. ඒ නිසා දුක යනකොට ඇති වෙච්ච සැප අපිට දක්වන්න බෑ. ඉතින් මේ දෙක නැති දෙක අයින් කරුවට පස්සේ අදුක්කම සුඛ වේදනාව ගැන අහනකොට ධම්මදින තෙරින්නාංශ මතක් කරන්නේ විසාක උපාසකතුමාට මිනිස්සු වැඩි වේලාවක් ඉන්නේ අදුක්කම සුඛේ. දන්නේ නැහැ. ඒ නිසා උන් ඉන්නේ දුකේ. අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනාව වශයෙන් නොදැනීම දුකක්. භාවනා කරලා කොටු කරලා අදුක්කම සුඛ වේදනාව අල්ලාගත්තොත් එතන සැපක් තියෙනවා. ඒකට මේ භාවනා ජීවිතයේදී සරුවත්නාංශ යොමු කරන්නේ මහා පුදුමාකාර විදියකට. ඒ අදුක්කම සුඛයට මිනිස්සු අඬ ගහන ගිහිල්ලා අදුක්කම සුඛේ පෙන්ලා දෙනකන් දන්නේත් නැහැ මෙන්න මෙහෙම ගමනක් ගෙනියන්නේ කියලා. ඒක නිසා භාවනා කරගෙන කරගෙන කරගෙන යනකොට කෙනෙකුට සිද්ධ වෙන්නේ මොකද්ද? ඔය සැප දුක් කියන මලු දෙකට අත්දැකීම් දාගෙන දාගෙන යනකොට මේ නොතේරෙන තැනකට යනවා. විඳින්න බැරි තැනකට යනවා. ඊයර්පසේ කලබල වෙනවා. තක්කමුක්ක වෙනවා. අපි ඔය ප්‍රශ්න සාකච්ඡා කරන්න ගියත් කමඨාන් සූත්‍ර කරන්න ගියත් ඒ තමන් පටන් ගත්ත මූල කර්මස්ථානය සම්පූර්ණයෙන්ම ගෙවම් කරගෙන යනකොට ආනපානිය පිම්බි බහැකිලි වගේ දෙයක් අන්තිමට ගෙවම් කරගෙන යනකොට ඒකේ විඳින්න දෙයක් නැහැ අත්විඳින දෙයක් නැහැ නිමිත්තක් නැහැ අරමුණක් නැහැ ආකාරයක් නැහැ ලිංගයක් නැතුව යනකොට ගෝකලාට හිත වැටෙන්නේ විස්තර කරගන්න බැරි ඉන්න බව නම් දන්නවා. හැබැයි ඒක සැපක් කියන්නත් බෑ ඒක දුකක් කියන්නත් බෑ. ආනේ එතෙන්ට එනකොට ඒක දැන ගැනීමත් සැපක්. ඒකටයි මේ භාවනා යොමු කරලා තියෙන්නේ. ඒ නිසා මම එතනදී හොඳ ශ්‍රද්ධාවෙන්, හොඳ වීර්යයෙන්, හොඳ සතියකින්, හොඳ සමාධියකින්, හොඳ ප්‍රඥාවකින් මේ අරමුණ ගෙවම් කරලා එන දෙයට අවදි වෙන්න ඕනේ. එළඹ වාසය කරන්න ඕනේ. අප්‍රමාදී වෙන්න ඕනේ කියලා එතන පුරුදු කරොත් එතෙන් ඊට යෙදෙව්වොත් ඒ යෝගාචර තේරුම් ගන්න පුළුවන් එතන විඳින්න කෙනෙකුත් නැහැ විඳින්න දෙයක්වත් නැහැ කියා ගන්න විදියකුත් නැහැ නමුත් ඒක මෙතෙක් කල ජීවිතයේ අනන්තවත් තිබිලා තියෙනවා අපි කවදාකවත් එක කොටු කරලා වෙන් කරලා දැනගෙන නැහැ දැන් ඒක කොටු කරලා වෙන් කරලා දැනගත්තට පස්සේ තමයි තේරෙන්න පටන් අර ගන්නවා භාවනා පරියන්කක බොහෝ වෙලා තියෙන්නේ මෙතන තමයි නමුත් අපි අඳුරන්නේ අඳුනා ගත්තට පස්සේ එන පටන් අර ගන්නවා මේ අදුක්කම සුඛ වේදනාව තුල කවදාකවත් කෙලෙසක් හිටින්නේ නැහැ මේ අදුක්කම සුඛ වේදනාව තුල කවදාවත් කර්මේ සහ කර්මඵලේ ක්‍රියාත්මක වෙන්නේ මේ අදුක්කම සුඛ වේදනාව තුල කිසියම් චේතනාවකට ඉඳ කරක් නැහැ මේ අදුක්කම සුඛ වේදනාව කියන එක ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් මනසෙන් කියන මොකකින්වත් නෙමෙයි විශේෂයෙන්ම ඇහ කන දිව නාසය කය කියන වගේ මේ නිර්මුත්තයි ඒව රූප වේදනා සංඥා මේ රූප සත්ත්ව ගන්ධ රස ස්පර්ශ වලින් විනිර්මුක්තයි. ඒසම මේක තමයි ප්‍රകൃතිය. ආන ඒක බෞලිකත කරන කෙනාට සිද්ධ වෙනවා මේක මේ ආනාපානයේ ගෙවන් කිරීමෙන්ම ලබන දෙයක්ද එහෙම නැත්නම් මේ වගේ අදුක්කම සුඛයක් සක්මන් භාවනා කරනකොට ගන්න බැරිද එහෙම නැත්නම් රැට නිදා ගන්න ගිහිල්ලා ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට මේක ගන්න බැරි එතන රෑමැද්දාව එක පාට නිින්දෙන් නැගිටිනකොට මේ මේ අදුක්කම සුඛය ගන්න බෑ. ඔකට භාවනා කරන්න ඕනේද? ඕකේ ඒ අදුක්කම සුඛයට ගියාට පස්සේ බුද්ධ ඝංකාරය කියලා එකක් ඉන්නවාද? ධ්‍යාන පරිම බවක් තියනවාද? ඒ අදුක්කම සුඛ වේදනා කියන එකේ හට ගන්න තනක් පේන්න තියෙනවද? මුලක් මැදක් අක්කක් අල්ලන්න පුළුවන්ද? අපි ආනපනිය අල්ලන්න පුළුවන් උනට මොනවත් නැහැ. ඒක නිසා යම් කිසි කෙනෙක් උග වෙලාවට මේ අදුක්කම සුඛය අදුක්කම සුඛ වේදනාව හරියට අවබෝධ කරනකොටම ඒක නායක ඇල්ලුවොත් ඒකට ප්‍රිය කළොත් සමහර විටක rahat උනායි කියලා පැටලව ගන්න ඉඩ තියෙනවා කියන කටුවාචාන් වංශලා පෙන්නලා දෙනවා. මම නම් දැන් නම් කෙලින්ම rahat වෙලා වෙන්න ඇති කියලා. එහෙම නැත්නම් ඒකාන්තයෙන් මම පරමාර්ථ ධර්ම වලට ගියා. එතන මම සීක தත්වයටපත් වුණා කියලා එතනදී විශාල ශේෂ්ඨයක් විවෘත වෙනවා. මොහොත ਸਰවචනාංශේ බොහෝම කරුණාවකින් බොහෝම ප්‍රත්‍යාගයෙන් සඳහන් කර තියෙන මේකත් අල්ලන්න එපා. මේ අදුක්කම සුඛ වේදනාවත් අල්ලන්නේ නැතුව ඒක ප්‍රායෝගිකව පෙන්වන්නේ මේ සැප වේදනාව අල්ලන්නේ මහණෙනි මේ දුක ප්‍රතිස්ථාපනය කරන්නේ. ඊට පස්සේ අපි අදුක්කම සුඛ වේදනා පාවිච්චි කරන්නේ සැප ප්‍රතිස්ථාපනය කරන්න. අදුක්කම සුඛ වේදනා නෙවෙයි නිවන කියන්නේ. හැබැයි ඒක හොඳ සම්දිස්ථානයක්. ඊට පස්සේ ඒ අදුක්කම සුඛ වේදනාවේ ඉඳගෙන ඒ පුද්ගලයා නැත්නම් ඒක පදනම් කරගෙන සද්ධාව ඇති වෙනකොට ඒක කොහොමද සද්ධාව නැති වෙනකොට ඒක කොහොමද කියලා පරීක්ෂා කරලා බැලුවොත් මම දන්නවා ඒක ගැඹුරුයි තමයි නමුත් මම කියන්නේ නිකන් දේශනාමය විලාසයට කිව්වොත් මේ අදුක්කම සුඛ වේදනාව කියනක පදනම් කරලා මේ සද්ධාව ඇති කෙනා මේ මගේ හිත සද්ධාවන්තයි මේ මගේ හිත සද්ධාව නැත්තයි කියලා බැලුවොත් දැන් ඇති වෙලා නැති වෙලා බලුවොත් අද කොහොම සුඛ වේදනාට දෙකම එකයි. කද්දාව ඇති එකත් එකයි නැති එකත් එකයි. එතන අද කොහොම සුඛ වේදනා ඉන්නකොට හුඳ දිදුලන ආලෝකයක් සහිත වේග සහිත හුඳට හිත යනවා. නැත්නම් නිදි කියලා වැඩෙනවා. අද කොහොම සුඛ වේදනාට ඒ අධික වේදනා වීර්යයත් එකයි නින්දත් එකයි. ඒලට සමහරලාට තේරෙනවා සතිය නැහැ. තමයි බොහෝම උග්‍ර සතියක් තියෙනවා නැත්නම් හොඳට සතිය අඛණ්ඩව බොහෝම මේ සබ්බකා සබ්බකිරිය සාධක මහා මච්ඡෝවිය සියලු කාර්ය සාධක කර දෙන්නා වූ මහා යමචිවරෙක් වගේ වෙලාවක සත්‍ය සත්‍ය කටයුතු කරලා යනවා. මහාලාට මොකක්ම මතක තියෙන්නේ. අදුක්කම සුඛ වේදනාට ගානක් නැහැ. හොඳට සමාධිය තියෙනවා. අපි කියන චතුත් ධාන සමාධිය හෝ නැත්නම් අරූප ධාන සමාධිය හෝ ඒ වගේ සමාහට පුවක් කිත්ත ගලේ වගේ දෙඹරයක් ඇවිස්සනවා වගේ සමාහට හිත ඇවිසිලා යනවා. අදුක්කම සුඛ වේදනා ඉඳලා බලන මනුස්සයට බලනකොට පේන තියෙන ඕක මේ මේ සමාහිත හිත අසමාහිත හිත ඉච්චර හිතේ தত্ত্ব දෙකක් විතරයි. ඒ වෙලාවට සමහර වෙලාවට Tamanට මේ පොඩි දරුවෙකුට තරම්වත් දැනුමක් නැහැ. එන දෙයට මොන දෙන එක විතරයි කියලා මේ දැනුමක ඥානයක සමීකරණයක ප්‍රස්ථාරක මොනම වගක්වත් නැතුව ඉන්න පුළුවන්. සමහරලාට පටිච්චසමුප්පාද වගේ ගැඹුරු ධර්ම ෂෝක් එකට තේරෙන දෙකම එකයි. ඒකේ අදුක්කම සුඛ වේදනාව කියන තැනට ගියාම ඒක කියන්නේ සීසෝ එකේ මැදට ආවා වගේ. වේගෙන් පැද්දෙනවා. නමුත් මැද ඉන්න මනුස්සයර තේරෙන්නේ බොහෝ පොඩ්ඩක් යහට මැට වෙනවා. ඒකේ අදුක්කම සුඛ වේදනාව පිළිබඳව බැලුවොත් එතන ඉඳලා මේ අපි මෙතෙක් කරගෙන ආපු ආධ්‍යාත්මික ජීවිතය දිහා හෝ ලෝක ජනතාව දිහා හෝ චිත්තක්ෂණ දිහා බැලුවොත් අපි කවදාද මේ ජීවිතයේ මොනම ප්‍රයත්නක්වත් කරලා තියෙන අදුක්කම සුඛ වේදනාව රජ කරවන්න. අපි හරලා තියෙන්නේ එහෙම සැප හොයන ඒකාන්ත සැප හොයන අන්තභාග චපල ජීවිතයක් ගත කරලා තියෙනවා. අදුක්කම සුඛේ ආවත් කම්මැලි නිත් මුස්පේන්තුයි කාලකන්ණී එපා කරන ගතියට ඇවිල්ලා තියෙනවා. කවදා හෝ අදුක්කම සුඛ වේදනාව හොඳට පාටල වෙච්ච දවසේ තැම්පත් වෙච්ච දවසේ තේරෙනවා මොන්න තරම් අවිද්‍යා කන්දක් උඩද ඉන්නේ කියලා. අදුක්කම සුඛ වේදනා විනෝඩ වෙන මොනවාක්වත් පේන්නේ නැහැ. මම කොච්චර තකතිරුද හිතලා බලලා යමක් කෙරුවා නම් කරලා තියෙන්නෙම දුක පිණිසයි කියන එක තියෙනවා. ඒ නිසා මගේ චේතනා මගේ අභිමතාර්ථ මගේ ප්‍රාර්ථනා මගේ අජෝසන නිවැසිය කෙවැදීම් මේ සියල්ලගෙම තමයි දුක ඇවිල්ලා තියෙන්නේ ඒක නිසා ඒ මොනවද කියන්නේ? ඒවට අපි කියනවා මේ සංස්කාර කියලා. ඒ සංස්කාර නැති සංස්කරණය නොකරන තැනකට යන්න නම් අපි මේ සංස්කාර නිසා ඇතිවෙච්ච දුක්ඛන්දේ ස්වභාවය දැක ගන්න ඕන දැක ගන්න පුළුවන් වෙන්නේ අදුක්කම සුඛයට ගියාටමදී ඊළ උන්තුවට පටල වුණාට පස්සේ ඒ නිසා අදුක්කම සුඛ වේදනාව තම්මේතාවේ කියන මේක මම මේ දුක ගෙවම් කරලා සැප අරගෙන සැප ගෙවම් කරලා ගත්ත අදුක්කම සුඛ වේදනා කියලා ඒක මමයේ මාගිය කියාගත්තොත් එතන කොක්කක් වදිනවා. ඒ නිසා සර්වචනාංශයේ අදුක්කම සුඛ වේදනාවටත් තම්මේතාවයක් නැතුව මම මාගේ කියාගන්න උට අතම්මේතාවය පුරුදු කරන්න කියලා කියනවා මේ අදුක්කම සුඛ වේදනාව කාටවත් අයිති එකක් නෙවෙයි අර තකතිරුකම අයින් වෙච්ච ගමන් එතෙන් යන්න පුළුවන් ගියාටක මම කියා ගන්න එපා කියලා අතම්මේතා උත්තා භගවතා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කියලා මේ අදුක්කම සුඛේ වුණත් මගේ කියා ගන්න මම කියා ගන්න මගේ ආත්මය කර ගන්න අපේ හිත අපොතුම ඇලිලා කල ආ මේකත් නැත කරලා හිටියොත් තේරෙන පටන් අරගෙන අපි මෙතෙක් කල් හිතාමතා කරපු සම් කිසි දෙයක් තමයි සියල්ල දුක පිණිස හිටිනවා ඒක සරුවත් chance කියන්නේ සබ්බේ සංඛාරා දුක්ඛ අබ්බේ සංඛාරා අනිච්චා ඒ ඒ වචන දෙක කියන නැතුව මම මේ කිව්වනම් ඔයගොල්ලෝ මාත් එක්ක තරහ වෙනවා. මෙතෙක් සංස්කරණය කරනද සියල්ලම දුක පිණිස පිටනවා කියලා කිව්වොත් මට විරුද්ධව නඩු දමාවි. එහෙනම් කොහොමද මේ නව නිර්මාණ කරන්නේ කොහොමද අභිමත අභිවෘද්ධියක් මිනිස්සුයකට ඇති වෙන්නේ? ඒක සංස්කාර හරහා නෙවෙයි දෙන්නේ කියලා. අභිවෘද්ධිය තියෙන්නේ දුකේ අභිවෘද්ධිය විතරයි. නව නිර්මාණ කියන්නේ දුකම නිර්මාණය කරන එක විතරයි. ඒ නිසා සර්වචන්සේ පෙත්ත කපලා සඳහන් කරන සබ්බේ සංඛාරා දුක්ඛ. සබ්බේ සංඛාරා අනිච්චා. ඉතින් මේ සබ්බේ සංඛාරා දුක්ඛා කියනකොට මනුස්ස ලෝකයේ මේක තේරුම් ගන්න නැත්නම් විතරක් නෙමේ දීර්ඝායුෂ්ක දෙවිවරුත් සහලවනවා. බුදුජානන්සේ කියනවා බුදුන්සේ පහළ වෙලා ඉන්නවලු සියලු සංස්කාරයෝ දුක්ලු කියලා සහලවනවා. ඒ මොකද ඒගොල්ලෝ හිතාන්නේ මේ අපි තීර්ඝායසයි අපි ස්ථිරයි අපි සුඛයි අපි සපයි කියලාගෙන ඉන්නේ. ඒ වගේම බ්‍රහ්ම ලෝකෙත් පෙවුලුම් කනවලු. ඒ නිසා ඒ මෙතෙක් කරපු සංස්කාර මෙතෙක් කරන ලද කර්ම රැස් කිරීම මෙතෙක් කරන ලද හිතාමතා කරන සෑම දෙයකම දුකක් කියලා තේරෙනවා නම් ඒ කෙනාට තේරෙන පටන් අර ගන්න වෙනම් ප්‍රඥාව කියන්නේ මොකක්ද ප්‍රඥාව කියන්නේ වෙන දෙයකට නොසලී අෂ්ටලෝක ධර්ම කම්පා නොවි වෙන දෙයකට බලාගෙන ඉන්න පුළුවන්කම තියනවනම් ඒ මනුස්සයාට වෙන දේ සකස් කරන්න ඕන කමක් ඇත්තෙත් නෑ. ඒකට වෙන දේ සම්බන්ධව මානසික ආතතියක් ගන්න දෙයක්වත් නෑ. අසහනයක් කරන්න දෙයක්වත් නෑ. ලෝකෙ සිද්ධ වෙන්නේ පටිච්ච සමුප්පාදයක්. හේතුඵල ධර්මයක් අනුව සිද්ධ වෙනවා. ඔබ කොච්චර තටමැව්වත් ඔක වෙනස් වෙන්නේ නෑ. තටමැව්වත් වෙන්නේ තටමන මනුස්සයාට මේ හර්නියා හැදෙනවා. වැඩි තටමන ගියාම දරපලන්න අරගෙන ගියා හර්නියා හැදෙනවා. ඉතින් ඒක තටමන්නේ නැතුව හිටිය කියලා ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක තේරුම් ගන්නේ නෑ තටමන්න පුළුවන් කක්කා. පුළුවන් කාල් තටමන එක තමයි කරන්නේ. ඉච්ඡා මේ වේදනාචෛසික දිගේ යනකොට ඒ ਸਰවඥාංශ පෙන්වන යම් කිසි කෙනෙක්ගේ අදුක්කම සුඛ වේදනාවට ගියා නම් උපේක්ඛා වේදනාව කියලා සඳහන් කරනවා ඒකත් අල්ලන්න නරකයි. මේ මම උපයාගත්ත දේ මට අපේ ගුරු ආමඳුරෝ දීපු දේ නැත්තම් પરම්පරාවෙන් ආපු දේ නෙමෙයි. අදුක්කම සුඛ වේදනාව තමයි මේ ලෝකේ තියෙන්නේ. අපි මේ සැප හොයාගෙන යන ගමනකට ගිහිලා අන්ධ වෙලා එහෙම නැත්නම් අන්තභාගය හැරිලා එක දන කරකව කරකව හිටියට අදුක්කම සුඛ වේදනාට ගිය දවසේ තේරෙනවා අපි මෙතෙක් කල ඥානය කියලා, දක්ෂකම් කියලා, නව නිර්මාණ කියලා, ප්‍රගතිය කියලා, අභිමතාර්ථ කියලා, අදිෂ්ඨාන කියලා, චේතනා කියලා මොනවද කරලා තියෙන්නේ. ඒ නිසා බුදුනාථ ඉස්ලාමයේ බුදුනාට පස්සේ කරන ප්‍රථම උදානයේදී විසංඛාරගතං චිත්තං මගේ හිත සංස්කාරයෙන් සම්පූර්ණයෙන්ම අයින් කරා. ලේසි නෑ. මොකද අපි නිවන් ලබන්නත් අදිෂ්ඨාන කරනවා. බණ භාවනා කරනත් අදිෂ්ඨාන කරනවා. නැතු කරන්න බෑ. නමුත් ඒක කරගෙන එක සාර්ථක වෙනකොට හිමීට හිමීට හිමීටව ගලවලා ඒ අදුක්කම සුඛ වේදනාව පවා මම නෙවෙයි මගේ නෙවෙයි කියනකොට ප්‍රධානම දේ තමයි ඉදිරියට භාවනා කරන්න කෝ ජවයක්. ඉදිරියට භාවනා කරන්න කෝ තල්ලුවක්. ඉදිරියට භාවනා කරන්න කෝ අභිමතාර්ථයක්. නැතිලා. ඊට පස්සේ භාවනා යන්නේ භාවනා විසි. නැත්තම් චිත්ත නියාමයක් විදිහට තමයි යන්නේ. එතෙන් යනකම් තල්ලු කරනවා. ඉතින් ඒක හරි අමාරුයි. ඒ අර අර තල්ලු කරගෙන ජීවත් වෙච්චි මිනිස්සයාට ඒක නොකර ඉන්න බෑ. ඒ මට මතකයි මේ ඒ යුනිවර්සිටි එකේ ඉන්න කාලේ ඒ චිත්‍රපටියක් පෙන්වුවා මේ ඒ චිත්‍රපටියේ ඒ සමිතියේ ඉන්න කට්ටියට යන්ත ඇතුළු දුන්නා පස්සේ කාටත් යන්න දෙනවා. ඉතින් අර ඒ සමිතියේ ඉන්න කට්ටියට ටිකට් එකක් දෙනවා. ඒගොල්ලෝ කෙල්ලෙවලා දැන් දොර ඇරලා නැහැ. ඒ කට්ටිය ළඟ ඉන්න ඔක්කොමලා තල්ලු කරගෙන ඉන්නේ ඉස්සරහට. ඒ අන්තිමට ගිහිල්ලා තියෙනවා මගේ බැච්මේස්ලා දෙන්නේ ගිහිල්ලා ඒ දෙන්නත් අර පොදියට තල්ලු වෙලා ඉන්නකොට ඒකෙක් ඇහුවලු ඇයි දැන් තල්ලු වෙලා ඉන්නේ නිකන් ඉමුකෝ කිව්වලු. බෑ. අර ඉන්න පොදියට නිකන් තල්ලුවක් දීගෙන ඉන්නවා දොර අරමු ගමයි යන්නේ. ඉන්නේ එහෙම එකක් තමයි මේ ජීවිතේ කියන්නේ. ඉතින් අන්තිමට ඉන්න මිනිහා තල්ලු කෙරුවොත් නැත්නම් ඌට සාමාන්‍ය හුස්ම ගන්න පුළුවන් පැත්තකටලා පැත්තකට ඉන්න බෑ. එයාත් අර ගිහිල්ලා පොලිමන පොඩ්ඩක් තල්ලුවක් දාගෙන. ඔන්න ඔකත් ජීවිතේ තියෙන්නේ. මොකද ඔක්කොමලා තල්ලු වෙලා අනින්නේ. අන්තිමට ආපේ කරන තල්ලු වෙලා ඉන්නේ. මොකට තල්ලු කරනවද කියලා තේරෙන්නේ. මේ මනුස්ස ලෝකේ තියෙන අන්න එහෙම එකක්. ඒ වගේම කවුරු හරි කිව්වොත් එimhe මේ මේ ටිකට් එකක් කරන් තියෙන්නේ පැත්තකල හුස්ම ගන්න ටික විවේක හිටියොත් ඔබට පිස්සුද ඇවිල්ලා තල් වෙලා හිටපංගු කියලා අර කට්ටිය කතා කරනවා. ඒ කට්ටියට පේන්නේ නැහැ මේ පැත්ත කරලා නිකන් හුස්ම දාඩිය දාන්න නැතුව ඉන්නවා කියන එක වටිනාකමක් තියනවා කියලා පේන්නේ නැහැ. ඒ නිසා මුළු ලෝකෙම මෙහෙवला තියෙන්නේ මේ අදිෂ්ඨාන හරහා චේතනා හරහා විචින්සය චේතනා මොනක්වත් නැතිවෙන්න සෑහෙන බිනිකමයි කියලා කියනවා. නෝන්ජලයි කියලා කියනවා. මම කියනවා ඇත්තටම ওই වේදනා චෛසිකේ දිගේ ගියත් පටන් ගන්නකොට එහෙම ඉඳලා බෑ පටන් ගන්නකොට අපි ඒ ಗುಣධර්ම වඩන්න ඕනේ. වඩාගෙන ගිහිල්ලා අන්නේ විවේක ස්ථාන ආවට පස්සේ ඒ ප්‍රතික්‍රියා නොකර සිටීම ඒ ਸਰවචනanse පාවිච්චි කරන වචන තමයි අපන්නක ප්‍රතිපදාව. කිසිම දෙයකට විරුද්ධ නොවි ඔය ඉන්නවා. ඔකට මේ සාමිච්ච ප්‍රතිපන්න කියලා කියන්නේ උකට. සම්මුතිය මොකද්ද ගන්න තියෙන්නේ ඔය මම ඒක ඒකත් ජයසිරි මංගලම් කියලා වැත්ත කරලා ඉන්නවා. මොකද කට්ටිය වාර ගන්නව නම් කරපළා. එහෙනම් අරණ ප්‍රතිපදාව කියලා කියන කිසි දෙයකට විරුද්ධ වෙන්න යන්නේ රණ්ඩු කරන්නේ නැහැ. රණ කියලා කියන රණ්ඩුව අරණ ප්‍රතිපදාව ඉන්නවා. බුදුම විදියට ශක්තිය ඉතුරු වෙනවා. බුදුම විදියට මේ මානසික ආතතිය නැති වෙනවා. බුදුම විදියට තේරෙන පටන් ගන්නවා මුළු ලෝකෙම වැඩ කරන්නේ පටිච්චසමුප්පාදයක් අනුව අපි කොච්චර තල්ලු කරගෙන හිටියත් වැඩේ වෙන්න ඕන වෙලාවට තමයි වැඩේ වෙන්නේ. අපි හිතනවා නෑ ෆයිට් එකක් දීගෙන ඉන්න ඕනේ. ඉතින් ෆයිට් එකක් දෙන්න කම්ම ටෙන්ෂන් එක තමයි. එත්තකම්ම ආතතිය තමයි. ඉතින් ආ හිතන එක මහාන වෛද්‍යවාසිකමක් කියලා මම තල්ලුවක් දාගෙන හිටියේ නැත්නම් මට හම්බ වෙන්නේ නෑ කියලා. ඉතින් ඉතින් බුදුරජාණන් කියන අබ්බේ සංඛාර අනිච්චා කියලා ඉතින් කිව්වට ඒක ඉතින් ගැඹුරුයි කියලා තේරෙන්නේ නැහැ කියලා. ඒ මොකද කැමති නෑ ඒ වෙන දේ වෙන්නදල්ලා බලන්නේ. ඒ තරම් ඉවසීමේ ශක්තියක් නැහැ. ඒ තරම් මේ ගතියක් නැහැ. ඒ නිසා අපි පුදුම විදිහට ඒ කාම තණ්හාව සඳහා, භව තණ්හාව සඳහා, විභව තණ්හාව සඳහා පුදුම මහන්සියක් වෙනවා. නමුත් මහන්සි අවසාන ඵලේ දුකක්. අපි කාම තණ්හාව කියලා මේ වේදනා පච්ච තණ්හා තණ්හාව අපි අර පටන් ගන්නකොට අර ප්‍රශ්නකුත් දාලා තිබුණා පුළුවන් නම් බණින්දී අපි මේක සාකච්ඡා කරමු කියලා. කාමචන්නාව කියලා පෙන්වලා දීලා තියෙන්නේ එහෙන් රූප බැලීමේ ඇති වෙන ආශාව නැත්තම් නන්දි රාගය. එහෙන් රූප බලනකොට ඇති වෙන කියන්නේ ඒක ඒ වෙලාවේ චිත්තක්ෂණය වෙනදී මම දැන් මෙතන රූප බලනවා. එතකොට මට සද්දා ආශාවක් ඇති වෙනවා. නැත්තම් මේ කැමැත්තක් සන්තුෂ්ත භාවයක් ඇති වෙනවා. කාණ්ඩ සද්දයක් ඇහෙනකොට එන්නේ නාසයට හොඳ සුවඳක් වයින්නවා, දිවට හොඳ රසක් වටනකොට, එහෙම නැත්නම් කායට හොඳ පහසක් එනකොට, ඒ චිත්තක්ෂණයේ ඇති වෙන මේ නන්දි රාගයට කියනවා කාම තණ්හා කියලා. කාම තණ්හා කියලා කියන්නේ මම දැන් මෙතන ඉඳගෙන ගන්න සැපේ. ඉතින් ඒක තණ්හා කෙරුවත් නැතත් මේ ජීවිතේ පවත්වන්න හැර යම් ප්‍රමාණයක් රූප ඕනේ, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඕනේ. ඉතින් ඒක සඳහා අපි ප්‍රයත්න කළ යුතුයි. ඒක මගේ මූලික දේ. මම මේ මූලික අයිතිවාසිකම් සඳහා මේ කටයුතු කරන්න කියලා ඕන කෙනෙකුට කරන්න පුළුවන්. ඒකට අපි කියනවා කාම තණ්හා. ඉතින් යම් වෙලාවක ඒ කාම තණ්හා සාර්ථක වෙච්ච වෙලාවක, හරිය වෙලාවක ඒකත් එක්කම ඉන අදහසක් තමයි අනේ මේ දේ මගේ පවුලයටත් දෙන්න නැත්තම්. මම හෙටත් මට මේක ගන්න නැත්තම්. මම යණ යන තැන මේක ගන්න නැත්තම් කියලා මේ මම දැන් මෙතන මේ මොහොතේ ලබන ඒ චක්කු චක්කු සම්පස්සජ කාය සම්පස්සජ ආති වශයෙන් ලබන මේ සැපය කල්පනා කරනවා මම විතරක් නෙමෙයි අපි වෙන්න ඕනේ මෙතන විතරක් නෙමෙයි හැමතැනම වෙන්න ඕනේ දැන් විතරක් නෙමෙයි හැමදාම වෙන්න ඕනේ ඉතින් අර සැපයකට පත්වෙච්ච මිනිස්සයා ඒ වගේ ප්‍රපංච කරන කිරීම ඊතරාපතර වැඩිම ඒ කෙනාට තියෙන්නේ කරුණාවක් විදියට. ඒ කෙනාට තේරෙන්නේ මෛත්‍රියක් විදියට. ඉතින් ඒක නිසා මාගේ මේ සටන හුදෙක් රට ජාති ආගම් පිස වෙනුවේ කියලා ඉතින් පටන් කරගන්න. ඉතින් ඒකට කට්ටියම කියන අපෝ මේ මිනිස්සයා සූරෙක් නෙවෙයි වීරයෙක්. මොකද යා මේ සමූහයේ වශයෙන්ම කටයුතු කරන්න හදනවා කියලා. නමුත් ඒක ප්‍රායෝගික ඕනම කෙනෙක් දන්නවා ඒ තමන්ගේ ඇහ කන පිනවීම සඳහා කරන එක සාර්ථක වීම නොවීම කොහොම වුණත් ওই විශාල පිරිසකට හැමදාම හැමතැනම කවදාකවත් උකාරියන්නේ නිසා කාම තණ්හාව අපි 130ක් 40ක් සම්පූර්ණ කරන්න පුළුවන් වුණාට ඒ ඉතිරි පැතිරි වඩන් හතන භව තණ්හා 10 15ක සම්පූර්ණ කරන්න බෑ ඒක හුදු හීනයක් විතරයි ඉතින් ඒ නිසා ඒ බොහොම කරුණාවෙන් මෛත්‍රියෙන් මේ මම විඳින සැපේ නෑ මගේ හිත මිත්‍රයන්ට දෙන්න හදනවා. මෙතන විඳින සැපේ හැම තැනටම ගන්න හදනවා. දැන් විඳින සැපේ හෙටටත් ගන්න හදනවා කියන එක පේන්නේ ඉතින් සාර්ථක වෙච්ච මනුස්සයාට ඔලොමලයට මනසට පේන්නේ කලහක්ක් කියලා. නමුත් කරන්න ගියාම අර ඒ මොහොතේ විඳින සැපේට වඩා විශාල බාධක රාශියක් එනවා. ඒ පුද්ගලයාගේ තියෙන ආත්ම සංඥා නිසා මේ බාධක රාශිය අසවලා විශ්ින් කරන ලද්දක් කියලා අසවල් ඒජන්ත විසින් කරන ලද්දක් කියලා අසාර්ථක භාවයේ වැඩි වෙන්න වැඩි වෙන්න ඒ ඉතිම්ම වාගත් ඒජන්තට වෛරය වැඩි වෙනවා. ඒකට විභව තණ්හාව කියලා කියනවා. Tamange සාර්ථකයේ අහිංසක ප්‍රයත්න ඉදිරියට කරගෙන යනකොට එන බාධා වෙනකොට එයාට ඒ අනිත් පුද්ගලයා මරන්න උනත් පුළුවන්. ඒකට අපි හිංසාව ව්‍යාපාදයේ මුඛකලට හිංසාව තමයි ඇති වෙන්නේ මම මෙච්චර සාර්ථක ප්‍රයත්නයක් කරගෙන යනකොට ඒක මමට මටත් නෙමෙයි මේ අපේ කට්ටියට මේ අසවලා මේකට විරුද්ධ වෙනවා කියලා ජාතීන් අතර රණ්ඩුව ආගම් අතර රණ්ඩුව රටවල් අතර රණ්ඩුව ප්‍රධාන වශයෙන්ම මේ භවතණ්ණාවේ අසාර්ථක භාවය තුල ඇති වෙන විභව තණ්හාව ඒකෙදී ඒ තණ්හාව කියලා ආශා කරන එක නොලැබීම නිසා ඇති වෙන තරහ ළඟ ළඟ තියෙන. ඒක අපේ සිංහලෙන් කියන්නේ වැඩිසෙනේ දබරටයි කියලා. මහා හුලඟ වැස්සටයි. ඒ නිසා තමන්ට කරගන්න පුළුවන් හරිය කරනවා කියන එක කාම තණ්හාව යම් ප්‍රමාණයක් සාර්ථකත්වයේ එන්න ඉඩ තියෙනවා. හැබැයි කවදාකවත් අංග සම්පූර්ණ වෙන්නේ නැහැ. මොකද මේ ඈකන දිවනාශය පුරවනවා කියන එක ඇහිදල් කූඩේකට වතුර පුරවනවා වගේ කියලා තමයි කියන්නේ. ඒකවත් කරන්න බෑ. නමුත් අපි ඒ වෙනුවට විශාල ප්‍රදේශයක් අරගෙන ඔක්කොම කරන්ඩ ඉතින් ඒ කටයුත්ත දේශපාලනඥයෝ හරියට උනන්දු කරනවා. ඒ අරහා තමයි දේශපාලනේ කියන ඔය නපුරු විශ්ේ එළියට එන්නේ. ඒගොම ආර්ථික විද්‍යාව කියන විෂයටත් ඉඩ එන්නේ ඒ අපි මේ ඔක්කොම සැප විඳින්න ඕන. සමාජ විද්‍යාඥයන් කොඩි දාගෙන බැනර් ගහගෙන ලෑස්ති වෙන්නේ ඕකට තමයි. නමුත් ඔය කරන එකෙකුටවත් අඩුම ගානේ Taman වශයෙන්වත් පිරිච්ච ගතිය සන්තුෂ්ටි කරගතිය සම්පatti කරගතිය නැහැ. ඒකේ 10 තමයි ඔය දඟලන්නේ. ඒ නැතිකමේ 10 නව නිර්මාණ කරපි යනකොට ඒ ආශාව, ඒ પરමාර්ථ ඒ අභිමතාත්ත්‍ය වැඩි වෙන්න වැඩි වෙන්න විභව තණ්හා වැඩි වෙනවා ඒක නිසා කල්පවන මාත්‍යක පොතේ එක තැනකදී කියනවා භව තණ්හාව කියලා කියන්නේ අර කාම තණ්හාවේ Tamanට හම්බෙන જાති තව එකක් ඉල්ලන එක තමයි භව තණ්හාව විභව තණ්හා කියන්නේ ඒක නෙවෙයි වෙන එකක් ඉල්ලන එක දැන් මේ තියෙන එක හරියට තියෙන එක වැඩේට හොඳ නෑ නැකත හරි නෑ නිසා මේක නැති කරන්න ඕන ඒක විනාශ කරන්න තව එකක් ගන්න ඕනේ ඒ නිසා මතක තියාගන්න තව එකක් ගන්නවා කියන හැම වෙලාවෙම තියෙන එකට ද්වේෂය වර්තමානයේ ද්වේෂ කරන තුව තියෙන එකට ද්වේෂ කරන නැතුව තව එකක් ගැන හිතන්න බෑ ඒ නිසා භවතණ්හාවෙම හෙවණැල්ලක් අසාර්ථකත්වයේ නිසා ඇතිවෙච්ච හිංසක හිතවිල්ල තමයි විභව තණ්හා වෙන්නේ. ඒක ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වගේ කට්ටිය ඩෙත් ඉන්ස්ටික් කියලා සීදීනසා ගැනීම පැත්තකින් කතා කරලා කියලා කියනවා. ඒ වගේම භාවනාවේදී ඔය පුන්න ස්වාමීන් වහන්සේත් එක්ක සර්වචනාසික වෙච්ච සිද්ධියක් ශාසනය සඳහන් වෙලා තියෙනවා. ඒ පුන්න ස්වාමීන් වහන්සේ සුරාමරාද්දට යන්න හදනකොට සර්වචනාංශ කතා කරලා කියනවා ඒ පැත්තට යන්න බෑ වැටෙන උගා ධර්ම මිනිස්සු කියලා. එතකොට පුණ්‍ය ස්වාමීන් වහන්සේ කියනවා කමක් නැහැ ස්වාමීන් වහන්සේ. ඒක දරුවචනයි කියන මේ මිසුඹට කෙනෙක්ම් කෙරුවොත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ කෙනෙක්ම් කෙරුවට කමක් නැහැ බනින්නේ නැහනේ. මං ගියේ ඒ බනින්නේ නැහනේ කියලා හිතාන යනවා කියලා. නෑ හොඳයි ඒකට උඩ බැන්නොත් මොකද කරන්නේ? නෑ ස්වාමීන් වහන්සේ ඉතින් ගහන්නේ නැහනේ. එනිසා මම බැන්නල කමක් නැහැ ගහන්නේ නැහනේ කියලා හිතාගෙන. හොඳයි ගැහුවොත් කමන්නේ අතින් පයින් ගැහුවේ කැත්තෙන් පොල්ලෙන් ගැහුවේ නැහැ කියලා මම සන්තෝෂ වෙනවා. හොඳයි කැත්තේ පොල්ලෙන් ගැහුවොත් කැත්තේ පොල්ලෙන් ගැහුවට අහු දෙකකින් කෙටුවේ නැහනේ. කියලා සතුටු වෙනවා. නෑ ආයුධයෙන් කෙටුණාට පස්සේ මැරුන්නේ නෑනේ කියලා සන්තෝෂ වෙනවා. නෑ මැරුණොත් අනේ ස්වාමීන් මේ භාවනා කරන කී දෙනෙක් මැරෙන්න ආසාවෙ දිනේ මට නිබා ඉබේ මේක හම්බ වෙනවනේ. ඒ නිසා මම සතුටු වෙනවායි කියලා. එතන පේන්න තියෙනවා භික්ෂුන් වහන්සේලා අතර මේ භාවනා කරන අතර මේ මැරෙන්න තියෙන ආසාව. මේ මැරෙන්න තියෙන ආසාව කියන්නේ පරිණිරවාණ ආසාව නෙවෙයි. මේ කරන සාර්ථක ප්‍රයත්න නිසා Tamanට වෙලා තියෙන මේ පශ්චාත්තාප එදා ඉඳලම තිබිලා තියෙනවා ඒ දෙවෙනි තුන්වෙනි පාරජිකාව නැත්නම් ආනපන සති දේශනා කරන පුදුරන්සේ හේතුනෙත් එකයි බුදුනාසේ ඉන ඉන මේ සංඝවංශලාට මොකක් හරි හේතුවක් නිසා තද බල විදියට අසුභ භාවනාව කරපළයි කියනවා අසුභාවන කරන්න කරන්න කරන්න කරන්න කරන්න එහෙම විපස්සනා සම්බර භාවය නැති නිසා තේරෙන පටන් ගන්නවා ගත කරන හැම චිත්තක්ෂණයකම චේතනා පහළ වෙනවා දුක් ඇති වෙනවා ප්‍රශ්න ඇති වෙනවා එහෙම නැත්නම් මේ කර්ම රැස් වෙනවා හොඳම දේ සීදී නැසා ගන්න කියලා. ඉතින් ඒකට ඒ ළඟදී පැවිදි වෙච්ච මේ මිකලන්ඩිකයි කියලා මිනිස්සෙක් කියනවා ඉතින් එයාට කියනවා අනේ මට නම් එපා වෙලා තියෙන ජීවිතේ මට ජීවිත නැති කර ගන්න තියෙනවා හොඳයි කියලා. අර මනුස්සයා කියනවා මට පාත්‍රය සිවුරයි දෙනවනම් මම මරන්න කියලා. ඉතින් මනුස්සයා කැත්තක් කරන කපනවා. ඉතින් ඒකට එයාට පාත්‍රය සිවුරයි හම්බ වෙනවා. ඒ දවසට 50 60 කපනවා. දුර්ජනාචාර කාලයක් මේ අසුබ වාසන කරලා එළියට ගිහලා ආවිල්ලා බලනකොට ආනන්ද හඳුනන ආනන්ද කොහොමද කියලා සංඝයා. ඇයි ස්වාමීන් වහන්සේ මේ අසුබ භාවනා කරන්න කියලා ජීවිත ආසාව නැති වෙලා ඒ කොමල මේ මිගලන් ගියක් හැපුවයි. අර මිගලන් දිගට කරලා තියෙන්නේ අර දී පැවකිලිච්ච මේ කඩුව අරගෙන ගඟට බහැලා හොදනකොට ඉන්නවනේ අනේ මේ අහිංසක ස්වාමීන් වහන්සේලා මම මේ කපන්නේ. ඒක පෞද්ද දන්නේත් නැහැ කියලා. එතකොට වතුර උඩින් ඇවිදින භූතෙක් ඇවිල්ලා කිව්වලු නෑ නෑ නෑ ඔය හාමුදුරුවෝ ඉන්නේ පුදුම ආසාවකින් මේ මේ ජීවිතය හානි කරගෙන යන්න ඔබ කරන්නේ ඊතර වෙන්න බැරි කට්ටිය ඊතර කරන එකක් ඔය පින්න දවසට වැඩිපුර කරපන් කියලා. බුදුසෙනාසේ ආවට පස්සේ ඔන්න ඔය විකාර නැති කරන් තමයි ආනාපාන සති භාවනා කියලා දෙන්නේ. ඒ මේ පැවිදි ජීවිතය හරහා ඒ අර විභව තණ්හාව ඉක්මනට නිවන් දකින්න මහාංශ වෙන්න තරමට ද්වේෂයක් පහළ වෙනවා. මේක සමබර කරනවා කියන එක මේකට අපිට ක්‍රමයෙන් ඒ නැත්තම් අනුපූර්ව ප්‍රතිපදාවේ යන්න නම් මේ කරුණාවයි ප්‍රඥාවයි දෙක හොඳ සමබර භාවයක් තියෙනවා. එහෙම නැත්තම් තද ද්වේෂක ගත කරන්න. ඒක ලස්සනට ඔය මේ අභිධර්ම අටුවාපතේ සඳහන් කරලා තියෙනවා ධම්මසංගණී අටුවාවේ කාමභෝගී පුද්ගලයාට එහෙම නැත්නම් අපි කියන කාම තණ්හාවේ ගත කරන මනුස්සයාට සංසාරයට බැඳිලා තියෙන්නේ තණ්හාව හරහා. එමන්ස උදේ ඉඳලා හැන්ද වෙනකම් බලන්නේ ලස්සන රූපයක් බලන්න. ලස්සන සද්දයක් අහන්න, ගඳක් රසක් පහසක් එච්චරයි බැලුව රැයට කාලව බුදිය ගත්තා. එච්චරයි යාර ප්‍රශ්නයක් නැහැ. යම් කිසි කෙනෙක් මේ ඒ ජීවිතයේ තියෙන ලාමක බව සලකලා එක්ක මේ වගේ తాවකාලික වෙලා බණක් භාවනා කරන නැත්නම් පැවිදි වුණා නැත්නම් සීලක පිහිටයි කියලා හිතමු. ස්ථිර සීලකට සීලක පිහිටපු දවසින් ඒ මනුෂයා සංසාරට බැඳෙන්නේ තණ්හාව නිසා නෙමෙයි ද්වේෂය නිසා. සීල තුන අතර ප්‍රධානම කකුසලේ ද්වේෂය. එනිසා කයි ගැණි කියලා හොටු ගැණි ගැනීමලා තමයි සිද්ධ වෙන්නේ. ඒක තේරෙන්නේ නැහැ. හැබැයි හොඳට බැලුවොත් පේනවා මේ සිල්ලුතුන්ගේ මූණ අට වෙලා තියෙන. තද්ද වෙලා මිනිස්සු කගෙන අල්ලගෙන. ඉතින් ඔබ සතුටින් හිටපන් කිව්වොත් පිස්සු කතා කරනවාද? එතකොට ඒක කාම සුවල්ලි කාණුවෙකට යනවා. ඒ නිසා මිරිකගෙන ඉන්නෝට කියලා හිතන්නේ. ඉතින් බුදුරජාණන් ඒ නිසා ඉතේ වෙනම සංයෝජනයක් පෙන්ලා දීලා තියෙනවා මේ මොකද්ද මේ තීලබ්බත පරාමාසය කියන්නේ. මේක දැඩි කරලා අල්ලගන්න. ඉතින් මේ දෙකට යන්නේ නැතුව මේ තණ්හාව අර පැත්තේ හොඳ පැත්තෙන් අල්ලන බැඳීම පැත්තේ මේ පැත්තෙන් ද්වේෂ පැත්තෙන් අල්ලන ඒ ද්වේෂ පැත්තෙන් අල්ලලා තමයි සාමාන්‍ය බටේර මානසික විද්‍යාව තනි කරම මානසික රෝග කියලා අල්ලලා තියෙන හරීම මේ පර්වර්ෂන් පර්වර්ෂන් කියලා කියන්නේ පිප්පල්ලාස ස්වරූපෙත් මතු කරන්නේ. පේන්නේ නම් කාමයේ ආශාව තමයි. ඔය ක්‍රියාත්මක වෙන්නේ විභව තණ්හාවහරා පුදුමාකාර ද්වේෂයක්. ඉතින් හරි ලස්සනම කෑල්ල මේ මේ විස්තරේ සතියෙන් ඉන්න මනුස්සයාට හොඳට සත්‍යමත් වෙනකොට තේරෙන පටන් අර ගන්නවා මේ Java එන්නේ තණ්හාව හරහාද ද්වේෂාරහාද දෙකම නිර්මාණශීලී. තණ්හාව හරිම නිර්මාණශීලී, ද්වේෂයත් හරිම නිර්මාණශීලී. උගාක් බැලුවොත් ওই තද මේ නිදර්ශනයක් වශයෙන් කියනවා අද ලෝකේ තියෙන රිසර්ච් ඉතින් හොඳම টොප් ක්ලාස් සයන්ටිස්ට්ලාගෙන් 99%ක්ම පාවිච්චි කරන්නේ එකවරම මානවය සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් බෝම්බයක් හොයන්න. නැත්තම් ඔක්කොම නැති කරන ආයුධයක් හොයන්න තමයි පාවිච්චි වෙන්නේ. උත්තම උගත් කට්ටිය. ඒකෙන් හම්බෙච්ච අතුරුඵල තමයි ওই ඉන්ටර්නෙට් එක. ඒකෙන් හම්බෙච්ච අතුරුඵලය තමයි සෙල්ෆෝන් එක. ඒ ඔක්කොම එක සැරේ විනාශ කරන. තාමත් හිතාගෙන ඉතාලින් දෝ සෙල්ෆෝන් එක පාවිච්චි කරන එක කරනකොට කොයි වෙලාවෙ ඒක ආරා එනවද දන්නේ නැහැ. ඔය ඉන්ටර්නෙට් එහෙම දීලා තියෙන්නේ මේ අපේ මේ හිත සුව පිණිස මේ අනේ සතුටින් සමාදානෙන් ජීවත් වෙන්න නෙමෙයි. උඹලා අනේන දැන් ඔක්කොම මතක තියාගන්න ඉන්න දැන් අපේ මැප් එකේ තියෙන්නේ. පේන්න නම් තියෙන්නේ අම්මේ අප්පා අම්මාප්පාල කාලෙවත් නැත්තර පුදුමාකාර පහසුකම් දෙනවා අනේ ඇමරිකාව පහ ඉත්තගෙන මවපු දිවි ලෝකේ කියලා. යට තියෙන තද ද්වේෂය. ඒක නිසා සතියෙන් ගත කරන මනුස්සයම පාවිච්චි කරන්න ඕනේ පාවිච්චි කරලා තීරුම් අරගන්න ඕනේ. මේක තණ්හා ස්වරූපයෙන් මේක පෙන්ලා තියුණාට තණ්හා කියන භව තණ්හා විභව තණ්හා කියලා දෙකක්. ඒ දෙකම තණ්හා කියන නමින් කටයුතු කරාට ඒ දෙකම පුදුම විදියට මනුස්සය මේ පැත්තේ නැත්තම් මේ පැත්තේ අල්ලා බැදලා තබා ගන්න ගතියක් තියෙනවා. ඒ නිසා මේ සියලු තණ්හාවල් දුරු කරනවා කියනක බුදුරජාණන් වහන්සේගේ අර ප්‍රතිපදා මාර්ගයෙන් ඇර අපි විභව තණ්හා නැති කරන්නට භව තණ්හාවෙන් උත්තර දෙලත් බෑ. භව තණ්හා නැති කරන්න විභව තණ්හාව පාවිච්චි කරලත් බෑ. අපිට තේරුම් අරගන්න වෙනවා මේ අපි ගත කරන ජීවිතයේ මේක ඉස්සලම ඒවා නොදැනුවත්වම එකතු කරගත්ත විශාල කර්ම බීජ උපනිෂේ සම්පත්‍ය නිසා මේ කටයුත්ත සිද්ධ වෙනවා. ඕක හදන්න කියලා හිත යොදපු ගමන් අලුතෙන් කර්ම රැස් වෙන නිසා බුදුචානන්සේගේ සියලුම ප්‍රතිපදාවේ තියෙන්නේ ඔබ හිතලා කරන හිතලා කියන හිතලා හිතන සියල්ලම ශික්ෂාවට යට කරපන්. නැත්නම් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියලා සසංකාරිකව කරන සියල්ලම ශික්ෂාවේ නාමයෙන් පොඩ්ඩක් නතර කරපන්. ඔබට පුළුවන්. මේක පරිේශන වට්ටමින් කරපන්. බලපන් ඒ උනාට ගේව නතර වෙනවාද කියලා අසංස්කාරිකව බුදුතුමාකාරතෝගයක් යන. කාය සංස්කාර වශයෙන් මේ කය තැම්පත් කරාට භාවනා කරගෙන යනකොට මෙයා තනියම නටනවා. ඔළුව හෙල්ලෙනවා ඉස්සරහට යනවා පස්සට යනවා එතකොට හිතනවා මේ මොකಾದ මේක ඇතුලේ ඉන්නේ කියලා. ඒ වගේම වචී සංකාර වශයෙන් අපි විතක්ක ਵਿਚාර මෙනෙහි කිරීම වශයෙන් නතර කරලා හිත පුදුම විදිහට දොඩමළු වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ වේදනා සංඥා වශයෙන් චිත්ත සංකාර නතර කරාට පුදුමාකාර සංඥාවල් වගේ පුදුමාකාර වේදනාවල් වගේ බාහන දෙගොජ දාන්න පටන් ගන්නවා. අනේ එදාටයි තේරෙන්නේ මේ කාගේ න්‍යායපත්‍රයද වැඩ කරන්නේ කියලා. ඉතින් අපිට බැරි නම් කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර කියන මේවා පරිේශන මට්ටමේවත් නතර කරන කවදාකවත් යාට තේරෙන්නේ නැහැ මේ යටිහිතේ යන සෙල්ලම් කාපට් එක යට යන සෙල්ලම්. ඉතින් අන්න එක බලන්න ගියාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේ තණ්හාව ඇතිකරනද අපි හිතලා මතලා කිරුවේ නැති වුණාට මුළු භවයම මුළු සංසාරෙම තියෙන නැවත නැවත තණ්හාව ඇති වෙන ක්‍රමයට. හැබැයි පටිච්ච සමුප්පාදේ තේරුම් ගත් එක්කනට තියෙන විශාල ලාභයක් තියෙනවා නිවන් ලබන්නේ ඉස්සර වෙලා. මම ලස්සන රූපයක් දැක්ක පුරුමේකට ස්ථිර රූපයක්. ස්ථිර පුරුම සූත රූපයක් ඇතිලා ඒ මම හිතානේ ඉන්නවා නැච්ච ගීත වාදිත කරන්නෙත් නැහැ, කාමීත්‍යාචාරය කරන්නෙත් නැහැ කියලා. නමුත් හිතින් මට ආසාවක් ඇති වෙනවා. ආශාවක් ඇතිලා මට පශ්චාත්තාවයක් ඇති වෙනවා අනේ මවන්නේකට ගැළපෙනවද මේ වගේ අභිරමණයක් කියලා පශ්චාත්තාප වෙනකොට අසුවිරු ඥාන නැති එක්කන හිතනවා මේකට මම වග කියන්න ඕනේ කියලා බුදුහාම කියනවා ඔබ වග කියන්න ඕනේ නෑ මේක මේක චිත්ත නියාමයකට වෙලා තියෙන්නේ ඔබ හිතලා නෙමෙයි මේ චේතනාව පහල කරේ ඒක නිසා ඒක පිළිබඳව සතියෙන් ඉඳලා ඔබ හිතලා කෙරුවා නම් කර්ම රැස් වෙනවා මේක වෙච්චදී ඒ වගේම අපි ඇසින් මේ සතුම් මැරීම, හොරකම් කිරීම, කාමීත්‍යචාර අනන්තව සිද්ධ වෙනවා. මොකද අපි ආපු ජීවිතය හැටියට බුදුසසුන කියන්නේ ඔක්කොම කර්ම බාටපත් වෙන හිතලා කෙරුවොත් විතරයි බාසතියෙන් හිතුවොත් උඹ හිතලා කරාද හිතිලා කරාද කියන එක දන්නේ මේ වීමක් සහිතව කරාද නැතුවත් දන්නේ. ඒක නිසා ඔක්කොම එකමල්ලට වැටලා යා බුදුමාකාර පශ්චාත්තාපයකටපත් වෙනවා. ගෙවන්න බෑ. සතියෙන් ඉන්න එක නා විතරක් දන්නවා මම මේ දේ හිතලා කරා. මේ දේ හිතුණා. හිතිලා වෙන දේ කර්ම රැස් වෙන්නේ නැහැ. ඒවා බොල් බීජ. ඒවා මේ ගබ්සවිච්ච දේවල්. ඉතින් අර සත්‍යයෙන් නැති එකන අර සේරම පශ්චාත්තාපයකට දාගෙන ඒ සේරම මානසික ආතතියක් ඇති කරගෙන මේක විසඳා ගන්න බැරි අන්තෝ ජටා බහි ජටාවකට වැටෙනවා. ඒ නිසා සත්‍යයෙන් ඉන්නකොට හුඟක් වෙලාවට යෝගාවචරේකට හම්බෙන සාන්තිය තමයි මේ දේ හිතලා කෙරුවා නම් ඒකෙන් මට කර්මවසන නම් ඒකට දඬුවම් විඳින්න එයාට පෞරුෂත්වයක් වෙනවා. නේද මේකට මම විඳවන්න ඕනේ මොකද මම මේක හිතලා කරේ. නමුත් හිතලා නෙවෙයි නම් කරේ එයා කවදාකවත් දඬුවම දෙන්න ඉස්සෙල්ලත් බයක් නැහැ දඬුවමේ ඉන්නකොට බයක් නැහැ දඬුවම විඳට පස්සෙත් බයක් නැහැ දන්න මේක මම හිතලා කරපේක නැහැ. ආනේ මේ දේ දැකගත්තා නම් අපිට මේ වේදනා චෛතසිකේ භාවනා කරනකොට එන වේදනා එහෙම නැත්නම් ওই සැප කොයි එක ආවත් අපිට අපි කොච්චරක් කායික වේදනා තිබියදී මානසික දෝමනස්ස ඇති කරගෙන තැවෙනවාද කියලා බැලුවොත් එහෙම කයට සම්බන්ධව වඩ කියන දුක් වේදනා කියලා කය සම්බන්ධ නැතුව නැත්නම් හිතින් හදාගත්තේ වඩ කියන දෝමනස්ස වේදනා කියලා ඒ මෝඩයාට ඕනි තරම් හේතු කියන දෝමනස්ස වේදනා හදාගන්න සැකේ හරහා කාටවත් බේරන්න බෑ බේරන්න නම් කරන්න තියෙන්නේ මේවා හේතුවක් සහිතව චේතනා සහිතව ආවද කියන එක තමන්ම සතියෙන් හිටියොත් තමන්ට කවදා හරි උත්තරයක් ගන්න පුළුවන්. අපි හිතනවානේ අල්ලපු ගෙදරින් අහන්න වෙනවා ශ්‍රේෂ්ඨ ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමයන් අහන්න ඕනේ. ඒ කාගෙන් අහුවා සැකේ ඉතුරු වෙනවා. දැන් සතියෙන් ඉන්න එකනට තේරෙන්න පටන් ගන්නවා ගොඩාක් වෙලාවටත් මේ අදුක්කම සුඛ වේදනාව තියෙද්දී වේදනාවෙන් පෙළීම ලොකු වගකීමක් කරගෙන ලොකු මේ මේ අනුන්ගේ අනුකම්පාව දිනා ගැනීමට හේතුවක් කරගෙන අපි නිතරම මට අච්චර දුක් තියෙනවා කරදර තියෙනවා කියලා කියා පාන්න කැමතියි. ඒක පහ වූ නියමයක්. ඒක මුළු ජීවිතේ විනාශ කරන දෙයක්. අපිට කතා කරන්න තියෙන්නේ මම මේ මේ දේවල් මෙච්චර කළා සතියෙන් හිටියා මෙච්චර කළා සතියෙන් හිටියේ නැහැ කියන මිසක් අප කරා පැමිණෙන වේදනාවක් දුකක් පරාජයක් නැවත කතා කිරීමක් කියලා කියන්නේ ඒවා නැවත නැවත වැඩි කිරීමක්. ඒ නිසා මේ භාවනා කරගෙන කරගෙන යනකොට තේරෙන පටන් අර ගන්නවා දවස පුරාවට අපි කොච්චර අපිට සාප කරගන්නවද මම කොච්චර කාල කන්නේද මට අරක නැහැ මේක නැහැ කියන මිසක්ක ඒ ඇති ඇති සංඥාව ගත්තනම් ඔය නැති වෙලි සංඥාව ඉබේම නැතිලා යනවා හැබැයි මේ මේ පරිවර්තනේ වෙනස පෞරුෂත්වය ඇති වෙන්න භාවනා ගොඩාක් ඉදිරියට යනවා ඒක නිසා මේ වේදනාචෛසික පිළිබඳව හෝ තණ්හාචෛසික පිළිබඳව ගැඹුරුයි කාම ලෝකයට අදාළ නැහැ. නමුත් කවුරු හරි ඉගෙන ගන්න පටන් අරගත්තොත් නිවන් ලබන්න ඉස්සර වෙලාම තේරෙනවා මේ ලෝකේ සිද්ධ වෙන්න ඕන නැති මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. ඒක සිද්ධ වෙන්නේ පටිච්චසමුප්පාද ක්‍රමයේ හැටියට ඉසයක තේරෙන්න නම් දේවල් වලට සිද්ධ වෙන්න ඇරලා හැබැයි පුදුමාකාර අවධියකින් පුදුමාකාර අප්‍රමාදයකින් පුදුමාකාර එලඹ සිටි තත්වයකින් පටිච්චසමුපාදයේ දැක ගන්නා සුලෝ ගත කරොත් ඒකට කියනවා විරත් චිත්තෝ වේදේති කියලා. ඒ දේවල් පිළිබඳව රාග රත්ව නැතුව බලන්න හිටියොත් මේ එකකවත් කොක්කක් නැහැ. අපි රාග රත්ව බැලුවොත් හැම එකම කොක්කක් තියෙනවා. ඒක නිසා මේ දන්න කෙනාට බේරෙන්න පුළුවන් නොදන්න කෙනාට බේරෙන්න බැරි අමුතු ගැටයක් මේකේ තියෙන්නේ. ඒක නිසා ප්‍රධානම දේ තමයි මේක පිළිබඳ අවබෝධය. ඒ අවබෝධය ලබා ගැනීමට අපි සමානලාට සුතමේ ඥානය අවශ්‍ය වෙනවා. සමහර විටක ඒක ගලපලා බලන ධාරණ ශක්තිය සහිත චින්තාමය ඥානය අවශ්‍යයි. නමුත් වැඩි හරියටම නම් සිද්ධ වෙන්නේ භාවනා කරනකොට මෙව වෙන වෙනම අත්දකින්න එක. නමුත් මේ අත්දැකීම ඕන විදිහට කෙරෙන්නේ නැහැ. Tamanට ඕන විදිහට කෙරෙන්නේ මේ ආනාපාන සති භාවනා වගේ කරනකොට විශේෂ ආනාපාන සති සූත්‍රය හොඳට කියනකොට තේනවා වෙන මොකක්වත් මොනේ නැහැ. ඒක දිගේ යනකොට ඒ වචනයෙන්ම සඳහන් කරලා තියෙනවා ආනාපාන සති සූත්‍රයේ සර්වචනංශේ මේ සියල්ල සිද්ධ වෙනවා. බලාගෙන ඉන්නකොට නම් හිතන්නේ අම්මේ මේකට ගොඩාක් සමීකරණ දැනගන්න වෙයි, ප්‍රස්තාර ගහන්න වෙයි, සැලසුම් කරන්න වෙයි කියලා. නමුත් සතියත් ආනාපානයත් කියන මේ දෙක එකතු වුණාට පස්සේ මේ ගැඹුරු ධර්මයේ තේරීම බුරුම් මාර්ගකත්‍ය කියලා කියන්නේ වේදනාපච්චය තණ්හා මෝඩයට භාවනා කරන එකට වේදනාපච්චය පඤ්ඤා හැම වේදනා අවස්ථාවකම විශාල ප්‍රඥාවක් ඇති කරනවා පුරුදු තණ්හාව ඇති කරන හැටි දන්නවනේ ඒ නිසා අපි පුරුදු තණ්හාව ඇති වෙන හැටි අවදියෙන් බලනකොට ඒ තණ්හා ඇතිවීමේ යාන්ත්‍රණය තමයි පඤ්ඤාව කියලා කියන්නේ. ඒ නිසා වේදනාවෙන් තොරව බෑ. දැන් වෙන වේදනාව දිහා ඒකට අනුන්ගේ දෙයක් වගේ හොඳට බලන්න පුළුවන් ශක්තිය එනවනම් අපිට වේදනානුපස්සනාව කියලා කියන්න පුළුවන්. රූප කර්මස්ථාන භාවනාව කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් නිරාමිෂ සුඛ පැත්තට භාවනාව ගමන් කිරීම කියලා කියන්නත් පුළුවන්. මම දන්නවා ඒක ඇත්තටම ඒක භාවනායේ ගැඹුරු අවස්ථාවක්. නමුත් කායानुපස්සනාවේ ආනාපාන සතියේ සාර්ථකත්වයේ උනාට පස්සේ ඉබේම හිත යන්නේ තේ. ඒ නිසා මේක ගැඹුරුයි තේරෙන්නේ නැහැ සංකීර්ණයි කියලා පැත්තකට දාන්න නැතුව පුළුවන් ටික කායानुපස්සනාව පිළිබඳ ටික කරනකොට අනිවාර්යයෙන් මේකට පත් වෙන බවට ඒ ආනාපාන සති සූත්‍රයේ සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. ඒක නිසා මහන්සිලා වැඩ කරන අයට මේ ටික ඇහිමෙන් මම හිතනවා තමන් කරගෙන යන වැඩ තවත් සද්ධාවෙන් ධෛර්යයෙන් කරගෙන යන්න ධෛර්යයක් වේවා කියලා එසේම වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැවත කරනවා සිට දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දැන් අපි මේක අවස්ථාවක් කරගන්නවා පසුගිය දවස් කීපෙදි වගේ අනුමೋದනා ශීර්ෂයෙන් පේන පෙන සිළු දිනාටම පිපැවීම සඳහා අපි බුරුදු පරිදි සම්ප්‍රදානුකූලව එත්තවතාචාදී ගත්තා ගාථා සජ්ජහනා කිීමේ ඒ අනුමෝදන අනුමෝදනාව සිද්ධ කරමු එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සප්පේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා එත්තාවතාචගම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු එත්තාවතා චංගම්මේ හි සම්බතම් පුඤ්ඤ සම්පතං සබ්බේ දානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං ආකාසත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ටා ච බුම්මට්ටා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ